හොඳයි එහෙනම් අදත් මම හිතන්නේ ප්‍රශ්න ටිකක් ඇති. ඊයේ ටිකක් ඉතුරු වුණා. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ ධර්ම සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අද දෙන ප්‍රශ්න කීපයක්ම ලැබී තිනවා. කීයක් තියෙනවද? අද දිනේ 28ක් තියෙන ප්‍රශ්න. හොඳයි. ඊයේ දිනේ ප්‍රශ්න 8ක් ඉතුරු වුණා. ඉතුරු වුණා. හොඳයි. ඊයේ දිනේ ප්‍රශ්න වලින් ඔව් ඊයේ ටිකෙන් පටන් ගමු. ඔව්. ප්‍රථම ප්‍රශ්නය කර්තර සාමින්වහන්ස දෛනික ජීවිතයේදී උදාහරණ ලෙස දුම්රියේ බස්රියේ ගමන් කරන විට පොදු ස්ථානයකදී හෝ ගෙදර දොරේදී විනාඩි කිහිපයක් ඇස් අරගෙන ආනාපානා සතිය වැඩිම තුලින් සතිය පිහිටුවීම සතිය පිහිටුවීම වර්ධනය කර හැකිද? ඔබ වහන්සේට නිරෝගී සම්පන්නිය ලැබේවා. වරදක් නැහැ. ඒ කියන්නේ අපිට පුළුවන් නම් විтин විට ඔය වගේ අනිකුත් කටයුතු කරන අතරේ අර හිත හුඟක් වෙලාවට වෙන්නේ අනිකුත් කටයුතු කරනකොට ඇතම් වෙලාවක එක්කෝ අතීතයට දුවනවා. එහෙම නැත්නම් අනාගතයට දුවනවා. හුඟක් වෙලාවට අතීත අනාගත අරමුණු ඔස්සේ ඉන්නේ. තවත් හුඟක් වෙලාවට වෙන දෙයක් තමයි අපි ටිකක් හිත යොදලා කරන කටයුතු සෑහෙන්න මනස වෙහෙසවලා කරන කටයුතු වලදී තනිකරම අපි ඒ කටයුත්ත තුළ අතරමං වෙලා ඉන්නවා. එහෙම ගතියක් තියෙනවා. හැබැයි අන්නේ ඔය අවස්ථා තුනේදීම අපිට පුළුවන් නම් නිකන් හරියට මේ මේ පොළවට තුනා වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් තමයි ඔය අපි එතන එතන සතිය පිහිටවීමෙන් කරන්නේ. දැන් අපි අර වගේ තැන්වලදී හුඟක් අපේ හිතේ ලොකු ආතතියක් ගොඩනගෙනවා. අතීතයේ ඉඳද්දිත් අනාගතයේ ඉඳද්දිත් අර අපි කරන ඇතැම් ටිකක් බාහිර දුර කටයුතු වල සම්පූර්ණයෙන්ම ඒ තුල අතරමං වෙලා වගේ කටයුතු කරද්දී. ඉතින් මේ අවස්ථාවවලදී අපිට පොඩ්ඩක් මේ හැමදේම බැහැර වෙලා එළියට ඇවිල්ලා ආ දැන් මේ ඉන්නේ මේ හිටගෙන. දැන් මේ ඉන්නේ ඉඳගෙන. දැන් මේ ඉන්නේ සක්මන් කරමින් කියලා සම්පූර්ණයෙන්ම අපිට මේ සිද්ධියෙන් එළියට ඇවිල්ලා සතිය පිහිටව ගන්න පුළුවන් නම් ඒ තරමට අපිට ලොකු සහනයක් ගන්න පුළුවන්. ඔව්. දෙවෙනි ප්‍රශ්නේ අවසරයි ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඊයේ රාත්‍රියේහි දෙපතුලේ සතිය තබා සක්මන පටන් ගත්තෙමි. දෙපතුල වැලි සමග ස්පර්ශ වන විට ඇතිවන වේදනාව නිරීක්ෂණය කළෙමි. මද වේලාවක් එලෙස සක්මනෙහි යෙදී සිටියේදී ස්පර්ශයත් සමග ඇතිවන වැලි තෙරපෙන හඬ ප්‍රකට විය. මේ වඩාත් ප්‍රකටවත්ම එය මා විසින් නොදැනුවත්ම හඬ ප්‍රකටවන ලෙස සක්මන් කරයිද යන සැකය ඇතිවීමි. එම සැකය හැර ගැනීමට මා ළඟින් සක්මන් කළ යෝගින් දෙදෙනාගේ සක්මන නිරීක්ෂණය කළෙමි. ඔවුන්ගේ සක්මනේද එලෙස ශබ්දය ඇසුණු හේයින් යලිත් මාගේ දෙපතුලට සතිය යොමු කළෙමි. ටික වේලාවකට පසු ශබ්දය වෙත අවධානය යොමු කිරීම උචිත නොවේයයි නිගමනය කොට ආයාසයක් දරා නැවත ස්පර්ශයේ වේදනාවට සිත යොමු කළෙමි. මගේ සක්මන් භාවනාව කරගෙන යාමට උපදෙස් බලාපොරොත්තු වෙන්නේ ඔබ වහන්සේට නිවන් සුවපත් වේ. හොඳයි. කරලා තියෙන දේ හොඳ හරි. ඒ කියන්නේ අපි අර බාහිරයට එන එකට වඩා අපිට ඒ වෙලාවේදී මේ වැලිවල පාදයේ ස්පර්ශ වෙනකොට දැනෙන්නේ මොකද්ද? ඒ දැනීමට මුල් තැන දෙනවා නම් අපි කෙලින්ම ඍජු අත්දැකීමට යන්නේ. මොකද શબ્දයත් ඉතින් ඍජු අත්දැකීමක් කරගන්න පුළුවන්. ඊට වඩා හරි ලේසි මේ කෙලින්ම අපිට කෙලින්ම පාදය පොළවේ ස්පර්ශ වෙනකොට ඒ දැනෙන දෙයට හිත ගත්තාම අපිට මොකක්වත් අර බාහිර දෙයක් කරහා නෙමෙයි කෙලින්ම අපිට මේ කාය කායයතනේ හරහා නැත්නම් මේ රූප ස්කන්ධය හරහා එන අත්දැකීමකට තමයි යොමු වෙන්නේ. මෙතන තමයි අතරම පටන් ගන්නම වෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේ පෙන්වන ඔය ඉන්ද්‍රයන්ගෙන් පහසුම තැන තමයි එළඹෙන්න අපේ භාවනාවට මේ කය කියන එක. කයේ දැනෙන ස්පර්ශයත් එක්ක ඒ පොට්ටබ්බයත් එක්ක තමයි මේක පටන් ගන්න තියෙන්නේ. ඒ හින්දා එතෙන්ට තමයි එන්න තියෙන්නේ. කරලා තියෙන දේ හොඳයි. හරි. තුන්වෙනි ප්‍රශ්නේ මේක කොටස් හතරකින් සමන්විතයි. ගරු ස්වාමීන් වහන්ස ප්‍රථම කොටස භාවනාව පටන් ගැනීමට ප්‍රථම নমස්කාර নমස්කාර කිව යුතුයද? කමන්න ඒක ඉතින් තමන්ගේ අතේ තියෙන්නේ. ඒ කියන්නේ මුලදී අපි ඔය වගේ යම් පමණක මොකක්ද ඒ කියන්නේ පූර්ව කෘත්‍යයක් කරනවා. নমස්කාරය කියන කියන්න පුළුවන්, තෙරුවන් නම දින්න පුළුවන්. ඔය වගේ දෙයක් කරාට ඉතින් වරදක් නැහැ. ඊට පස්සේ ඕනනම් චතුරාර්යක භාවනාත් කරනවා. හැබැයි අපි මේ ඔක්කොටම ලොකු කාලයක් වැය කළා අපේ ප්‍රධාන කර්මස්ථානයට අඩු කාලයක් නම් වැය කරන්නේ. එතකොට අන්න අපින් වෙන්න තියෙන කටයුත්ත වෙලා නැහැ. ඒ නිසා දවසේ පටන් ගනිද්දි විතරක් මේ දේ කරන්න. මේ පූර්ව කෘත්‍යයක් කරන්න ඊට පස්සේ හැම එකෙදීම පුළුවන් තරම් වැඩි වෙලාවක් තමන්ගේ ප්‍රධාන කර්මස්ථානයේට කාලය ගත කරන්නයි තියෙන්නේ. ඊළඟට ඔය චතුරාර්යක භවනා අපි සාමාන්‍යයෙන් කියනවා මෛත්‍රී අසුබ බුද්ධානුස්සති මරණ කියන මේ හතර උනත් අවස්ථාවෝචිතව වඩන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මුංගාක් වෙලාවට අපේ හිත හරිම මේ දේශයට අහු වෙලා නම් ඒ වෙලාව එකපාරටම ආනාපාන සතියට හෝ පිම්බීම හැකිලිමට යන්නේ නැතුව පොඩ්ඩක් ඉතින් අපිට පුහුණු වෙලා තියෙනවා නම් මෛත්‍රී භාවනාව පොඩ්ඩක් මෛත්‍රිය වඩලා වර්තමානෙට හිත අරගෙන හිත පොඩ්ඩක් සංසුන් කරගෙන අර මෙල්ල කරගෙන ඊට පස්සේ යන්න පුළුවන්. ඊළඟට සෑහෙන්න රාගයෙන් හිත දැවෙනවා නම් අන්නේ වෙලාවේ අසුභ භාවනාවක් වඩලා පොඩ්ඩක් නැවතත් හිත සමනය කරගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි හිතමු අපේ හිත දැනටමත් බොහොම සංසුන් සෑහෙන්න සැහැල්ලුවක් හිතේ තියෙනවා නම් අරක නොවඩාම කෙලින්ම ප්‍රධාන කර්මස්ථානයට යන්න පුළුවන්. හොඳයි. දෙවෙනි කොටස සක්මන් භාවනාව කරන විට සමබරතාවයේ නැතිව වැටෙන්නට යන අවස්ථා ඇතිවේ. බලන්න තමන් හුඟාක් මේ දැන් අපි සක්මන් කරනවා කියලා සක්මන් භාවනාවක් කරනවා කියලා අපි මේක કૃතිම කරගන්න අවශ්‍ය නැහැ. අපි මේ gedara dore දිනදා ඇවිදින විදිහටමයි මෙතන ඇවිදින්නෙත්. අපි දුමු අපි කඩේට යන්න ඇවිදිනවා. කඩේට යනකොට අපිව වැටෙන්නේ නැහනේ. මොකද අපි මේ සාමාන්‍ය ගමනක් යන්නේ. ඒ සාමාන්‍ය ගමනම අපි මෙතෙන්දි කරන තරමට මේක සාර්ථකයි. දැන් අපි හුස්ම ගනිද්දී ආනාපාන සතිය නම් භාවනාව කරන්නේ එතෙන්දී අපි හිතලා මතලා ආයාසයෙන් හුස්ම ගන්නවා නම් භාවනාව හුඟක් වෙලා කරන්න බෑ මොකද වෙහෙසක් දැනෙනවා නමුත් කයට මොහේ දැල්ලේ નિરાයාසයෙන් හුස්ම ගන්න දීලා අපි නිකන් පැත්තෙන් ඉඳලා දැනුවත් වෙනවා නම් අන්න අපිට පැය ගාණක් උනත් වැඩේ කරන්න පුළුවන් මොකද අපිට ආයාසයක් නැහැ කය එයාගේ වැඩේ කරනවා નિરાයාසයෙන් අපි පැත්තකට වෙලා ඒ පිළිබඳව දැනුවත් වෙනවා අන්න ඒ වගේ අපිට මේ සක්මන් භාවනාවේදීත් යන්න පවත්වන්න උවමනා කරන වේගය අහු වෙන්න ටිකක් ඉතින් දවසක් දෙකක් යන්න පුළුවන්. අපි සමාලාවට ලොකු උත්සාහයක් දරනවා. සමාලාවට හිමීන් යන්න බලනවා. සමාලාවට හයියෙන් යන්න හදනවා. සමාලාවට මේ අඩියක් තියලා ඊළඟ අඩිය තියන්න සෑහෙන වෙලාවක් ගන්නවා. ඉතින් එතකොට අර මේ තනි කකුලෙන් තමයි හුඟක් වෙලා ඉන්න වෙන්නේ. එතකොට ඉතින් වැටෙන්න යනවා. එහෙම නෙමෙයි මේ මේක සාමාන්‍ය විදිහට ඇවිදින්න. බරක් කරගන්න එපා. කයට ඇවිදින්න දීලා අපිට තියෙන මේ සාමාන්‍ය වේගෙන් කය ඇවිදිනකොට කොහොමද මේ පාදයක් ස්පර්ශ වෙන වාරයක් පාසා අපි එතන සතිය පවත්වන්නේ. ඕක තමයි කරන්න තියෙන අභ්‍යාසය. තුන්වෙනි කොටස සක්මන් භාවනාව කරන අවස්ථාවේ පිට දිගට වේදනාවක් ඇතිවේ. මම හිතන්නේ කළා බලන්න මග හැරෙයි කියලා හිතනවා මේ මොකක් හෝ ඒ කියන්නේ අපි කරලා තියෙන ක්‍රමේ ඉරියව්ව පැවැත්වීමේ යම් පමණක අසම්බරතාවයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය වෙලාවට සාමාන්‍ය විදිහට ඇවිදිනවා නම් Tamanට ওই විදිහේ එන්නේ නැති බව Tamanට තේරෙනවා නම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇවිදිනකොට ඔය වගේ ප්‍රශ්න එන්නේ නැත්තම් ඒ සාමාන්‍ය විදිහේ ඇවිදීමම තමයි මෙතන පාවිච්චි කරන්න තියෙන්නේ. කිසිම කෘත්‍රිමව කරන ඇවිදීමක් මෙතන නැහැ. සාමාන්‍ය ස්වාභාවික ඇවිදීමමයි කරන්න තියෙන්නේ. ඉතින් හැබැයි භවනාව හොඳින් කෙරෙනකොට සමහරවිට අපේ අර හොඳට මේ විස්තර බලන්න ගත්තාම එතෙන්දී ක්‍රමානුකූලව පොඩ්ඩක් වේගය අඩු අඩු වෙන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. නමුත් ඊට මෙහා අපි වම දකුණ කියලා හරි ඔසවනවා තබනවා කියලා හරි සාමාන්‍යයෙන් සතිය පිහිටුවා ගන්න මට්ටමේදී සාමාන්‍ය වේගින්ම තමයි ඇවිදින්න තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ ඇවිදින රටාව හදාගත්තා නම් මම හිතන්නේ ওই ප්‍රශ්නෙත් මගහැරෙයි කියලා. අවසාන කොටස සක්මන් භාවනාව කරන විට পায় එසවීම, ගෙන යාම, পায় නැවීම ආකාරයට කිරීම ගැන පැහැදිලි කර දෙන්න. ඔකෙක් ඉතින් විවිධ විදිහට කරන්න පුළුවන්. අපිට පාදයේ ස්පර්ශ වෙන වාරයක් පාසා වම දකුණ කියලා ඒ වම් පාදයේ ස්පර්ශ වෙනකොට වම, දකුණු පාදයේ ස්පර්ශ වෙනකොට දකුණ කියලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක දෙකට කඩලා මේ ඔසවන අවස්ථාවේදී ඔසවනවා කියලා මෙනෙහි කරනවා. තබන අවස්ථාවේදී තබනවා කියලා මෙනෙහි කරනවා. අනිත් පාදයට ඔසවනවා කියද්දී ඔසවන අවස්ථාවේදී ඔසවනවා කියලා මෙනෙහි කරනවා. තබන අවස්ථාවේදී තබනවා කියලා මෙනෙහි කරනවා. ඔය විදිහට යන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ටිකක් මේක හිත يعني දුවනවා නම් දැන් මේ මේ මේ අපි මතක තියාගත යුතුයි මෙතෙන්දී අපි භාවනාව සංකීර්ණ කරගත්තොත් භාවනාව බරක් වෙනවා භාවනාවක් සාර්ථක වෙන්න නම් හිතට ලොකු බරක් දෙන්න හොඳ නැහැ හිත පුළුවන් තරම් සැහැල්ලුවෙන් ටිකක් සතුටින් ඊළඟට මේ කරන වැඩේ ගැන තෘප්තිමත් භාවයකින් කරන්න පුළුවන් නම් අන්න භාවනාව සාර්ථක වෙනවා. ඒ නිසා අපි හුඟක් මේක සංකීර්ණ කළා මේක දක්මිටි කාගෙන කරන්න ගත්තොත් ඉතින් වැඩි වෙලාවක් කරන්න බෑ. හැබැයි ඉතින් ඇතම් කෙනෙකුට මේ වම දකුණ කියලා යන ක්‍රමය නැත්නම් ඔසවනවා තබනවා කියන ක්‍රමය මේ සරල වැඩි. මොකද ඒ මනස් හුඟක් මේ අරමුණු එක්කම කටයුතු කළා සෑහෙන කටයුතු රාශියක් සමහරවිට සමාන්තරව කළා. ඉතින් හිත කෙලවරක් නැතුව දුවන ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා මේ වගේ අවස්ථාවකදී පොඩ්ඩක් ඉතින් සංකීර්ණ කරලා දෙන්න වෙනවා. එතෙන්දි තමයි අර එසවීමේදී ඔන්න ඔසවනවා කියලා දැන් එයාට මෙනෙහි කරන්න දෙනවා. තැබි මේ ගෙන යාමේදී ගෙන යනවා කියලා මෙනෙහි කරන්න දෙනවා. තබද්දි තබනවා කියලාත් මෙනෙහි කරන්න දෙනවා. අන්න හිතට ටිකක් එතකොට ටිකක් ලොකු වැඩක් හම්බ වෙනවා. කැලි තුනක් තිස්සේ දැන් බලන්න ඕනේ. ඒ කොහේ හරි ඔය කාර්ය සිද්ධ වෙන අතරේදී හිත පිට ගියා නම් ඔන්න මේක කාර්යයක් මග හැරෙනවා. ඉතින් ඒක අපි හොඳට නුවණින් තේරුම් අරගෙන හිත ටික බල කරලා කියනවා මෙන්න මේ කොටසත් බලන්න. මෙන්න මේ කොටසත් බලන්න. මේ කොටස බලද්දී ඔන්න ගෙනියනවා කියලා කියන්නේ. දැන් තබන කොටස බලද්දී තබනවා කියලා කියනවා. කියලා අන්න හිතට ලොකු ලොකු වගකීමක් නැත්තම් පැවරීමක් කරනවා. අන්න එතකොට හිත මෙල්ල වෙන ගතිය තියෙනවා. ඉතින් අපි මේ ඔච්චර ඕනේ නැහැ. නිකන් වම දකුණ කියද්දිම හොඳට හිත සැහැල්ලු වෙනවා නම්, හිත එකඟ වෙනවා නම්, හිත පිට යන්නේ නැත්තම් ඊළඟට ඒකත් අතහැරලා හොඳට Tamanට මේ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන් නම් ඒ තරමට ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒ තරමට හොඳයි. ඒ නිසා Tamanගේ ඒ කියන්නේ Tamanගේ දැන් හිතේ தත්ත්වය අනුව තමයි ඊළඟ අපි ඊළඟ උපක්‍රමයක් වශයෙන් භාවිතා කරන්න තියෙන්නේ. Taman දැනට කරන්නේ වම දකුණ කියලා නම් එතකොට හුඟක් හිත පිට යනවා නම් එහෙමනම් දෙකට කඩලා දෙන්න ඔසවද්දී ඔසවනවා කියලා මෙනෙහි කරනවා. තබද්දී තබනවා කියලා මෙනෙහි කරනවා. ඒත් හුඟක් හිත පිට යනවා නම් විතරක් ඔන්න ඔසව එසවීමේදී ඔසවනවා කියලා මෙනෙහි කරනවා, ගෙන යාමේදී ගෙන යනවා කියලා මෙනෙහි කරනවා, තබද්දී තබනවා කියලා මෙනෙහි කරනවා. තව ටිකක් තින් වැඩේ බාහිර දුර කරලා දෙන්න පුළුවන්. ඔව්. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පාදවල විලුඹහා සිත එක්ව ගමන් කරන බවක් වැටහුණි. වරක පතුල් ඊතා විශාල බවක්ද වැටහුණි. දිගටම සක්මනේ යෙදෙන විට පරයන්කයට යාමට සිටුවද තවදුරටත් සක්මන් කරන්නට සිටේ. සමහර දිනවලදී සක්මන් කරද්දී දෙපාහා සිත හොඳින් ඒකාග්‍රව තිබුණද දැස් පියවෙන්නට යයි. එහෙත් සක්මන සාමාන්‍ය වේගයෙන්ම සිදුවේ. මෙසේ සිදුවන්නේ ඇයිදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. කොහොමත් මේ කියන්නේ සක්මන් භාවනාවේ හොඳට හිත එකඟ වෙද්දී සමහරට S2 පිය වෙන්න පුළුවන්. ඒකයි ඊයේත් අපි කෙනෙකුගෙන් ප්‍රශ්නයක් ආවා මේ විනාඩි 10ක් විතර කරද්දී S2 මේ පිය වෙනවා. ඊට පස්සේ අමාරුයි S2 අරින්න කියලා. ඒකේ වරදක් නැහැ. මොකද අපිට ඇතම් වෙලාවට මේ සමාධි ලක්ෂණේ හොඳට ඉස්මතු වෙන්න ගන්නවා සක්මනේදී. වාරයක් පාසා හොඳට මේක සතියෙන් කරන්න කරන්න හිත දැස ගන්නවා වගේ දෙයක් වෙනවා. එතකොට ඒ විදිහට S2ත් නිකන් වැහිලා සමාධි පැත්තකට යනවා නම් ඉන් එහාට ටිකක් අමාරුයි සක්මන් කරන්න. ඒ වෙලාවේදී එක්කෝ හිට ගන්න වෙනවා. ඒ කියන්නේ සක්මනේ කෙලවරට ඇවිල්ලා එක්කෝ හිටගෙන එහෙම්ම හිතට පොඩ්ඩක් එකඟ වෙන්න සමාධි වෙන්න ඉඩ දෙන්න. එහෙම නැත්නම් හිමීට තමන් භාවනා කරන ඉඳගෙන භාවනා කරන තැනට ඇවිල්ලා අර හදාගත්ත එකලස ආයෙත් පොඩ්ඩක් මේ මතු කරගෙන එතනම ඉඳගෙන භාවනා කරන්න. ඉතින් මේ වෙලා තියෙන දේ වරදක් නැහැ. මොකද මේ සක්මන් භාවනාවෙන් ওই විදිහට හොඳට හිතකම් කළා දෙනකොට අර වගේ දෙයක් වෙන්න පුළුවන්. S2 පිය වෙනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින්වහන්ස මම පැය භාගයක් සක්මන් භාවනාවේ යෙදී සිට ඉන්පසුව පැය භාගයක් පමණ පරයන්ක භාවනාවේ යෙදුණෙමි. භාවනාව අවසානයේ ඇස්වල කඳුළු පිරුණු ස්වභාවයක් හා ඇස් දෙකේ තදවුණු ස්වභාවයක් මට දැනුනි. හේතුව පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. අ ගණන් ගන්න එපා. මේ කඳුළු බේරෙන්නත් පුළුවන් සමහරට කටට කෙල උනන්න පුළුවන් ගෝමිදුවන්න පුළුවන් විවිධාකාර දේවල් වෙන්න පුළුවන්. ඕවා ඔක්කොම මගහැරලා යනවා. මුලදී ඔය වගේ පොඩි පොඩි දේවල් සිද්ධ වෙනවා. ඒ තරම් ගණන් ගත යුතු නැහැ. ඔක්කොටම හේතු හොයන්න ගියොත් මේ වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඒ හින්දා මේ පොඩි පොඩි දේවල් එච්චර ගණන් ගත යුතු නැහැ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අවසරයි ස්වාමීන් වහන්ස ආනාපානසති භාවනාව එකම ඉරියව්වෙන් කරගෙන ගියෙමි. හුස්ම රැල්ල නොදැනී ගියෙමි. ඒ වාගේම සියුම් ලෙස පැවතුණෙමි. මෙසේ හුස්ම රැල්ල තිබෙන බව මා දැනගත්තේ බඩ ප්‍රදේශයෙන් බඩ ප්‍රදේශීනි. මෙසේ පැයකට වැඩි කාලයක් එකම ඉරියව්වෙන් සිටියෙමි. භාවනාව අවසන් වූ පසු මා නැගිටින විට මාගේ ඔඩොක්කුවේ කූඹි වැඩි ප්‍රමාණයක් සිටියත් භාවනාවේ යෙදී සිටින කාලය තුල මේ කිසිවක් දැනුනේ නැත. මොකද ප්‍රශ්නේ? ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ කූඹි ටික ගසලා දාලා යන්නයි දෙන්නේ. ඒ කියන්නේ ඉතින් හිත එකග වෙලා තිනවා කූඹිත් ගොඩ වෙලා තිනවා. ඉතින් ඔය මේ කූඹි ටික ගසලා දාලා යන්නයි තියෙන්නේ. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. කර්තර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. මම අලුයම සක්මන් භාවනාවේ යෙදුණෙමි. ටික වේලාවක් සක්මන ආරම්භයේ වම් යටිපතුල සහ දකුණු යටිපතුල කෙරෙහි සිත යොමු කළෙමි. වැලිවල ඇති රළු ගොරෝසු ගතිය යටිපතුලට දැනුණ අතර යටිපතුලට සීතලක් දැනුනි. ටික වේලාවක් ගත වෙද්දී රළු ගතිය ක්‍රමෙන් තුනී වී සුමුදු ගතියක් සහිතව යටිපතුල් දෙකට සීතල හොඳින් දැනුනි. එම අතර එම අතරතුර නාසයට මකුණු දැලක් පැටළුණු ආකාරයට දැනුණු අතර එක කම්මුල් ප්‍රදේශයක් කමුල් ප්‍රදේශයේ කැසීමක් දැනුනි. එයද ගණන් නොගෙන එක දිගට සක්මනෙහි යෙදුණු අතර විදුලිය විසන්ධවීම නිසා සක්මන නතර විය. <laughs> ඊට පසු උත්සාහ කළද පෙර தත්වෙට ඒමට නොහැකි විය. ගරු සාමීන් වහන්ස මේ පහදා දුන මැනවි. ආයි ලයිට් තාම පටන් ගන්නයි තියෙන්නේ. එතකොට වැඩි ප්‍රශ්නයක් නැහැ. මේ වෙලා තියෙන දේ කියන්නේ ගැටලුවක් නෑ. තමන්ට කියන්නේ අවධානය තමන්ගේ කයට යොමු වෙලා තියෙනවා. දැන් අපි තේරුම් ගත යුත්තේ හුඟක් වෙලාවට අපේ දැන් භාවනාවකින් තොරව ඉඳද්දී අපි මේ කය මගේ කරගෙන ඉන්නේ. පුළුවන් තරම් මේ මම ඉන්නේ මේ මගේ කය මේක හරි ලස්සනයි මේක දැන් බොහොම නිරෝගී නැත්තම් මම හරි ශක්තිමන්තයි මම දැන් මෙන්න මේ වයසේ පහු වෙන්නේ කියලා ඉතින් අපි මේ කය මගේ කරගෙන ඉන්නේ. දැන් අපි මේ භාවනාවේදී අපි නොදැනුවත්වම ටික ටික මේ කය කය වශයෙන් බලන්න පුරුදු වෙනවා. ඉතින් මේ කයේ තියෙන වේදනාවන් වේදනාවන් වශයෙන් දැක ගන්න ඊළඟට මේ කයේ තියෙන ධාතු ලක්ෂණ වශයෙන් ඊටාම ගැඹුරට ගිහිල්ලා මේ ඒ ලක්ෂණ අපි දැක ගන්න පුරුදු වෙනවා. එතකොට මේවා මත පදනම් වෙලා අපි හදාගෙන ගිය සංකල්ප වලින් අපි පොඩි වෙලාවකට හරි මිදෙනවා. ඒ කියන්නේ අපි මේක මගේ කරගෙන මේක කයක් කරගෙන මේක පිරිමියෙක්ද මේක ගැහණියෙක්ද මේක දැන් අම්මා කෙනෙක්ද මේක තාත්තා කෙනෙක්ද මේක දරුවෙක්ද කියලා ඔය වගේ විවිධාකාර දේවල් ඔක්කොම රාශියක් ඔළුවේ දාගෙන තමයි අපි ඉන්නේ. ඉතින් අර ඒ ස්වභාවයෙන් පුළුවන් තරම් අයින් කළා සම්මුති ලෝකයෙන් අයින් වෙලා පුළුවන් තරම් එකාතකින් අපි මේ එක්තරා අන්දමක සැබෑ ජීවිතයකට එහෙම නැත්නම් එක්තරා අන්දමක මේ પરමාර්ථ මට්ටමකට බැස ගැනීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. මේ නිසා අපි නොදන්නවා නොදැනුවත්ව මේ අපි ඍජු අත්දැකීමක් තුළ ඉන්න පටන් ගන්නවා. එතකොට තමයි අර බුදුරජාණන් වහන්සේ කියන්නේ කායේ කායානුපස්සේ විහෙරති. කයෙහි කයානුව බලමින් ඉන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ බඳු පැත්තකට තමයි දැන් මේ යොමු වෙන්නේ. ඉතින් අපි පුළුවන් තරම් හිත අර විවිධාකාර අපි හදාගත්ත සංකල්ප ඊළඟට භාෂාව මේ নানা ප්‍රකාර අදහස් ඔස්සේ යන්නේ නැතුව අපි මේ ඊටාම සරල ඍජු අත්දැකීමට හිත අරගෙන එතන හොඳට හිතගම් කරන්න පුරුදු වෙනවා නම් අන්න අපිට අඩුතරමින් පුංචි කාලයක් හරි මේ සැබෑ සැබෑවට එහෙම නැත්නම් වර්තමානයේ ඍජු අත්දැකීමක් එක්ක කිසිම පැටලෙල්ලක් නැතුව වර්තමාන ජීවත් වෙන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඉතින් මේ ඒ විදිහට තමයි ඉතින් භාවනාව පෙළ ගැහෙන්නේ විශේෂයෙන්ම විපස්සනාව. ඉතින් එතෙන්දී අපිට මේ ලැබෙන ඍජුව ලැබෙන ඕනෑම අත්දැකීමක් වළංගුයි. අපි එතෙන්දී ඒවා වර්ග කරන්න යන්නේ නැහැ. කයේ දැනෙන දේ මොනවාද? වේදනාවන් මොනවාද? ඒ කයයි වේදනාවයි දෙක තමයි මූලික මුල්ම අවස්ථාවේදී අපි පදනම කරගන්නේ. හොඳයි. ඊයේ දිනේ අවසාන ප්‍රශ්නය. ඔව්. සතිය පිහිටුවීමේ වැඩපිළිවෙලේ මේ දක්වා මා ලබා ඇති අත්දැකීම් සහ නිරීක්ෂණ ඔබ වහන්සේගේ වැඩිදුර මඟ පෙන්වීම සඳහා මෙසේ ඉදිරිපත් කරමි. සක්මනේ සතිය පැවැත්වීම. වැලිමලුවේ සක්මන් කිරීමේදී දෙපා වලට දැනෙන ස්පර්ශයන්ගේ විවිධත්වයක් ඇති බව පෙනුන නිසා ලනුපැදුරට වඩා වැලිමලුවේ සක්මනට ප්‍රිය කරමි. ප්‍රථමයෙන් සුදුසු වැලි සක්මනක් තෝරාගෙන කිහිප වතාවක් සාමාන්‍ය වේගෙන් එහි ඇවිදීමි. ඉන්පසු සක්මනේ කෙලවරක සිටගෙන මම මෙහි හිටගෙන සිටිමි. යයි සිතමින් දෙපතුල් වලට සිහිය යොමු කරගෙන විනාඩි කිහිපයක් සිටිමි. ඉන්පසු වම දකුණ ලෙස සක්මන ආරම්භ කර විනාඩි 10ක් පමණ වම දකුණ මාරු වෙන ආකාරයට සතිය පවත්වීම. ඉන්පසු වම දකුණ ලෙස මානසිකාර්යය නවත්වා දකුණ සහ වම ලෙස දැනගනිමින් සක්මන් කරමි. දකුණු යටිපතුල පොළවේ ගැටෙන විට සම්පූර්ණ යටිපතුලට පොළවේ ගැටෙන බවත් ශරීරයේ බර සාපේක්ෂව වැඩියෙන් දැනෙන බවත් නිරීක්ෂණය කරමි. වැඩි වේලාවක් සක්මනේ යෙදෙන විට දකුණු පායේ විලුඹ ප්‍රථමයෙන්ද ඉන්පසු මැද කොටසද ඉන්පසු මහපට ඇඟිල්ලෙන් පටන්ගෙන ප්‍රථමයෙන් පා ඇඟිලි සියල්ලම පොළවේ පතිත වන බව දකිමි. දකුණු පාදයට සාපේක්ෂව යටිපතුල පොළවේ ගැටෙන්නේ ශරීරයේ අඩු බරක් දැනෙමින් බව දකිමි. වම් පාදයේ විලුඹ පොළවේ ගැටුණු පසුව යටිපතුලේ පිටත ධාරය පොළවේ ගැටි ඉන්පසුව කුඩා ඇඟිල්ලේ පටන් ඉතිරි ඇඟිලි පතුලේ මැද කොටස සමග පොළවේ ගැටෙන බව අත්දැකිමි. මෙසේ සක්මනේ යෙදෙන විට ක්‍රමයෙන් වේගය බාලවන බව දැනේ. සක්මනේ යෙදීමේ ආරම්භයේ පටන් වාගේ මුහුණේ විශේෂයෙන්ම මුඛ ප්‍රදේශයේ සියුම් චංචල ස්වභාවයක් දැනේ. තවත් පිටක වම් කණෙන් ඉහළ හිස් ප්‍රදේශයේ හිරිවැටෙන ස්වභාවයක්ද දැනේ. තවත් විටක හුස්ම ඉහළ පහළ යාම නාස්පුඩු වලට දැනේ. මෙම ස්වභාවයන් තිබියදීම දිගටම දෙපා වලට සතිය පිහිටුවමින් සක්මනේ යෙදේ. විටින් විට බාහිරින් ඇසෙන ශබ්දවලට අවධානය යොමු වුවත් පියවර කිහිපයකින් පසුව නැවත සක්මනට සිත යොමු කළ හැක. විතක ශබ්ද ඇසුණත් සුළු වේලාවකට පූර්ණ නිහඬ බවක්ද දකිමින් සක්මනේ යෙදෙන්නේ මෙහි. උදෑසන 8-9 කාල වේලාවේදී උඩමළුවේ සක්මන හිරුවෙලිය පතිත නොවි තිබියදී විටින් විට සක්මනේ ඉදිරිපෙදසේ තරමක ආලෝකයක් දිස්වේ. එය සක්මනට බාධාවක් නොවේ. මෙසේ දිගටම විනාඩි 40ක් පමණ සක්මනේ යෙදී සිටීමේදී නිදිබර බවක් දැනේ. ගමනේ වේගයද ක්‍රමෙන් අඩු වී සක්මන තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්වයක් ඇතිවේ. සක්මනේ මදක් නැවතී සිටියත් නිදිමත පහව නොයයි. ඉන්පසු සක්මන නවතා දැමීමට සිදු වුවත් එය සිත් ඇවුලට හේතු නොවේ. ඔබ වහන්සේ ගේ වැඩිදුර උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔව් හොඳටම කළා රිනවා කිසිම වරදක් නැහැ. අර නිදිමර ගතිය ආවහම S2 පිය වුණාම එතෙන්දී පුළුවන් නම් හිමීට සක්මන වේගය අඩාල කළා එතන මේ කෙලවරට ඇවිල්ලා හිටගෙන බලන්න හිත ඇත්තටම නිින්දද නිින්ද යාමක් නොවේ කියලා තමයි මම නම් හිතන්නේ. ඔතන නිින්ද යන්නේ නැහැ. හිත බොහොම හොඳට නිකන් එකතන නතර වෙනවා වගේ සමාධි වීමක් වෙයි. එතෙන්දී එහෙම්මම ඉන්න. ඒකට බාධා වෙන්න නොදී බාධා කරන්නේ නැතුව එහෙම්මම පොඩ්ඩක් හිතට එකලාසයක් හිතට නිකන් නවතින්න ඉඩ දීලා කොහොම එහෙම්මම හිටගෙන ඉන්න. හිටගෙන ඉන්න අමාරු නම් කෙලින්ම හිමීට සක්මන් කරගෙනම මේ ඉඳගන්න භාවනා කරන තැනට එන්න. එවිලා වාඩි වෙලා එහෙම ආයි විශේෂ ආනාපාන සතියක් පිම්බීම හැකිනීම මොකක්වත් ඕනේ ඔහොම පොඩ්ඩක් ඒ හදයක් හදාගත්ත සක්මෙන් හදාගත්ත රටාවටම හිතට යන්න පොඩ්ඩක් ඉඩ දුන්නා නම් අන්න දන්නේම නැහැ හොඳට හිත එක්තැන් වෙලා බොහොම හුදකලාව ඉන්න ස්වභාවයකට එන්න පුළුවන්. ඒ නිසා කළා තියෙන විදිය හොඳටම හොඳයි. හරි. අද දිනේ ප්‍රථම ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. ඔබ වහන්සේ උපදෙස් දුන් ලෙස සක්මනේදී ගොරෝසු සියුම් බව වැඩි සියුම් බවට වැඩි අවධානයක් දෙමින් සක්මන් කළෙමි. එවිට එම ගොරෝසු භාවය පටවි ධාතුවේ ප්‍රකට වීමක් ලෙස දැනුනි. පාදය හා ගැටීමේදී පාදයේ පටවි ධාතුවත් ප්‍රකට විය. මෙලෙස පටවි පටවි හා ගැටීමක් සිදුන බව අවබෝධ විය. මෙලෙස සක්මනේදී අනිත් ධාතුවල ප්‍රකට වීමද දැකගත හැකිද? නැත්නම් සක්මන් භාවනාවේදී වැඩි නොහැකිද? ඊතා ගෞරවයෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔව් අනිත් ඒවත් පේන්න බලුවන්. ඒ කියන්නේ හුඟක් වෙලාවට අපිට මුලින්ම පටන් ගන්න පටවි ධාතුවෙන් තමයි. පස්සේ ටික ටික අනිත් ඒවත් يعني වැටහෙන්න ගන්න පුළුවන්. හැබැයි ප්‍රකට වෙන දෙයට හිත ගන්න මේ නොදැනෙන දේවල් හොයන්නන්න අවශ්‍ය නැහැ. මේක මේ ආයාසයෙන් නොදැනෙන දේවල් හොය හොයා යන්න ගියොත් හිත වෙහෙසටපත් වෙනවා. මේ දැනෙන දේ හොඳටම ප්‍රමාණවත්. දැනෙන දේ තුල හිත පවත්වන්න. දැන් මේ දැනෙන්න තියෙන තදගතියක් නම් ඊට පස්සේ ඔන්න බලන්න තද ගතියට මොකද වෙන්නේ? තද ගතිය කොහොමද පටන් ගන්නෙ? තද ගතිය කොහොමද පැතිරෙන්නේ? තද ගතිය කොහොමද වෙනස් වෙන්නේ? තද ගතිය කොහොමද අවසන් වෙන්නේ? ඊළඟට තවත් තැනක තද ගතියක් කොහොමද පටන් ගන්නෙ? ඒ විදිහට අර ඒ Tamanට දැනුණ ලක්ෂණේ තව ටිකක් ගැඹුරට යන්න පුළුවන්. ඊළඟට අනිත් ඒවත් ඔය වගේ අර හොඳට තව සතිය වර්ධනය වෙද්දී අන්න අනිත් ධාතු ලක්ෂණත් මතුවලා පේන්න පටන් ගන්නවා. ඊළඟට මෙතෙන්දී මේ මේවා බලබලා යද්දී මේක දැනෙද්දී මෙන්න මේක නම් පටවි ධාතුව මෙන්න මේක නම් තේජෝ ධාතුව කියලා අපි හිතින් තර්ක කරන්න ගියොත් ඔන්න ආයෙත් පටලව ගන්නවා. ඒවා මොකක්වත් අවශ්‍ය නැහැ. හිත පුළුවන් තරම් නිස්කලංක කරගෙන, පුළුවන් තරම් හිත නිශ්ශබ්ද කරගෙන මේ අත්දැකීම හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඒ තරමට සාර්ථකයි. හරි. දෙවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කලක පටන් ආනාපාන සති භාවනාව වඩන්නෙක්මි. හුස්ම රැල්ල තුනී වී නොදැනී ගොස් මද වේලාවකින් නැවත හුස්ම රැල්ල පමණක් ඇති බවක් ශරීරයේ ශරීරයේ වෙත කිසිම කොටසක් නැති බවත් දැනී ඇත. ඉන්පසු ඊතා හිස් බවක් දැනී ඇත. ටික වේලාවක් ඒ දෙසම බලා සිටිය පසු නැවත ආශ්වාසයේ කෙලවරක් ප්‍රාශ්වාසයේ කෙලවරක් නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් ආශ්වාසයේ කෙලවර හා ප්‍රශ්වාසයේ කෙලවර එකම ඉරක් බවට පත්වී නොදෙනී යන බවක් දැනුනි. ඉන්පසු හිස් මුදුනෙන් එක්වරම පැහැපත් ආලෝක ධාරාවක් මතුවී එය ශරීරේ පුරා පැතිර ගිය බවක් දැනුනි. ඊට හොඳින් හඳපායා ඇති දිනක ආලෝකයක් මෙනි. හිතට විශාල සතුටක් දැනුණා. දැනුණත් ෂණයකින් එම ආලෝකය නැතිව ගියේය. මෙසේ දෙවරක් සිදුවේ. මෙය සිදුවේ නිවසේ පාන්දර භාවනා කරන විටය. මෙම தત્ත්වය වර්ධනය කර ගැනීමේ විශාල බලාපොරොත්තුවකින් මෙවර වැඩමුළුවට සහභාගී වුනිමි. එහෙත් භාවනාවට වාඩි වූ විටම කිසිම වැඩකට නැති සිටිවිලි සිටිවිලි නොකඩවා ගලා එයි. වීරයගෙන ඒවා ඉවත් කරත් වෙනත් සිටිවිලි මතුවේ. ඒ අතර ආශ්වාසය හා ප්‍රාශ්වාසය පසකින් ප්‍රකටව දැනේ. සිතට භාවනා අරමුණ පමණක් ගැනීමට වෙහෙස වන විට බෙල්ලේ හා හිසේ පිටුපස තද බර ගතියක් දැනේ. නිවසේ සිදු වූ දේ නැවත සිත ඉල්ලන නිසා මෙසේ භාවනාව වෙහෙසකාරී වූවාදැයි සිතා එම බලාපොරොත්තුවෙන් අත්හැර නිසලව බලා සිටීමි. හිස් බවක් පමණක් දැනුණත් බෙල්ලේ බරගතිය නොදැනී හිස පමණක් බරගතියක් දැනුනි. ඇතුළතින් හොඳින් අවදිව සිටියත් වරින් වර හිස කඩා වැටෙන බවක් දැනුනි. කෙල උනන බව ගතියක්ද දැනුනි. ගෞරවනීය සාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. කාගේද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? කොච්චර කාලයක් විතර භාවනා කරනවද? දිගටම කරන්න දිගටම කරනවා අවුරුදු 5ක් විතර කරනවා දිගටම ගෙදරදී කරන්න පටන් ගන්න තව මාසයක් විතර ඇති ඒ අවුරුදු 5ක ඉඳන් මෙහෙට ආවා ඒ අතරේ ගෙදරදී පැය භාගයක් වගේ තමයි කරන්නේ හැමදාම කරනවද එහෙමයි හොඳයි. එතකොට මෙහෙදී ඇවිල්ලා හොඳට සක්මන් භාවනාව යොමත් කරනවද? සක්මන් භාවනාව කරන අඩුයි හැමදෙම. බෑ එහෙම බෑ. <laughs> ඒ කියන්නේ මේ ඔතන ඒ කියන්නේ අපි ඔතනින් විතරක් බෑ. ඒ කියන්නේ ඉඳගෙන කරන එකෙන් විතරක් කරගන්න බෑ. පුළුවන් නම් සක්මනේදී ඒ අවශ්‍ය කරන ටික හදලා දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන වෙන පැත්තකට ඒ කියන්නේ ගෙදෙද්දි කරන එක අපි මෙතෙන්ද බලාපොරොත්තු වුණොත් ඒකම වෙහසක්. ඒ ඒකම බාධාවක් වෙනවා. එහෙනම් ඒක අතහැරලා දාන්න. එහිඳා يعني අපි දැන් මේ ගෙදෙද්දි හම්බෙච්ච එකට වඩා වෙන වෙන හොඳ ප්‍රතිඵලයක් ලැබුණොත් ඉතින් ඒක එපා කීමක් වෙනවනේ දැන් ගෙදර එකම බලාපොරොත්තු වුණොත්. එහෙමයි. එහිඳා ගෙදර එක අතරින්න ඇවිල්ලා මෙතෙන්දී මෙතෙන්දී සාමාන්‍ය විදිහට පටන් ගන්න. මෙතෙන්දී ඒ කියන්නේ බොහොම නැවුම්ම පටන් ගන්න මේ අලුතෙන් පටන් ගන්න කෙනෙක්. මේ මේ අද පටන් ගත්ත කෙනෙක් වගේ බොහොම හිතේ ටිකක් සැහැල්ලුවක් ඇති කරගෙන නැවුම්ම පටන් ගන්න. එතකොට මේ සතියේ විසින්ම එක්කෝ ඔය අර මුලින් ගිය පැත්තට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට යන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මේ පැත්තෙන්ම යා යුතුයි කියලා නියමයක් නැහැ. දැන් මේ එක ඒ කියන්නේ සමහර වෙලාවට හිත හොඳට එකඟ භාවයක් කරහා වැඩෙනවා. සමහර වෙලාවට හිත විවිධාකාර අරමුණු අතර එකක්වත් මේ මගහැරව ගන්න නැතුව සතිය දිනු වීමක් කරහා වැඩෙනවා. ඉතින් මේ කොයි දෙයකත් කොයි දෙයක වරතක් නැහැ. ඒ නිසා අපි අර ගෙදෙද්දි ලැබිච්ච අත්දැකීමම ඉල්ලන්න ගියොත් අනිවාර්යෙන් එතනම අපි මේ හිතට ලොකු වෙහසක් දෙනවා. ඒ හරහාම හිත විසිරෙන්න ගන්නවා. භවනා සාර්ථක වෙනවා. මේ හින්දා ඒක සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න. එහෙමයි. අතහැරලා දාලා පොඩ්ඩක් මේ සතිය ඉස්සරහට ගන්න දැන්. සතිය ඉස්සරහට ගන්න හොඳම ක්‍රමය තමයි සක්මන් භාවනාව. එහෙනම් සක්මන් භාවනාවට වැඩිපුර යෙදෙන්න. එහෙම යෙදෙද්දි බලන්න අර වගේ හිත يعني දැන් ඉඳගෙන කරන භාවනාවේදී වෙනදට දැන් අවුරුදු 5ක් තිස්සේ ආනාපාන සතිය බලපෑක විතරමද කළේ එතකොට? එහෙමයි හම් සක්මන් භාවනාව කරනවා හමුදුරනේ ටිකක්. ඔව් මම කියන්නේ ආනාපාන සතිය කරද්දී එතෙන්දී මොකද්ද කළේ? ආනාපාන සතිය විතරම. ඔව් ඒ කියන්නේ අවුරුදු 5 පුරාම නාසිකාග්‍රේ ප්‍රදේශයේ සිහිය පවත්වන්න උත්සාහවත් වෙච්ච එකද කළේ? එහෙමයි. එහෙමනම් දැනට ආනාපාන සතිය ටික يعني දැන් මේ මේ පාර තාම ඒ කලින් මට්ටමට එන්න බැරි වුණාද? එහෙම දැන් අද දවසේම මම හමුදුනේ කිසිම දෙයක් නැතුව නිකන් හිස් හිස් බව දිහා බලාගෙන හිටියේ. එතකොට අර අපහසු කරන්නේ නැහැ. එතකොට ඔය හිස් බව තුල ඉන්දැද්දී වෙන අරමුණු මොකක්වත් නැද්ද? නැහැ. ඇවිත් ගියා. එනවා යනවා. එනවා යනවා. සිතුවිලි එනවා යනවා. හරි. එතකොට ඒ කියන්නේ කයේ වේදනාවක් මොකක්වත් දැනෙන්නෙත් නැහැ. තදින් දැනුනේ නැහැ. තදින් දැනුනේ නැහැ. සිතුවිලි ආවා ගියා. සිත දිහා බලන් ඉන්න පුළුවන්. එහෙමයි. හොඳයි. එහෙමනම් දැන් ආනාපාන සතිය නැතත් කමක් නැහැ. ඔය මේකෙන් යන්න තියෙන දුරක් සෑහෙන ගිහිලා තියෙනවා. පොඩ්ඩක් බලන්න වාඩි වෙලා හිත දිහා විතරක් සැහැල්ලුවෙන් බලන් ඉන්න. ආයි දැන් අර gederahdi හම්බෙච්ච ඒවා ඉල්ලන්න යන්නත් එපා. ඊළඟට ආනාපාන සතිය ඔස්සේ මේ ආයතී කියලා හිතන්නත් එපා. ඊළඟට නිකන් පොඩ්ඩක් හිත දිහා සැහැල්ලුවෙන් බලන් ඉන්න. කෙලින්ම දැන් අපිට චිත්තානුපසනාව පැත්තෙන් යන්නත් ඉඩ තියෙනවා. එහෙමත් ටිකක් උත්සාහ කරලා තියෙනවා. ඔව්. එතකොට එන සිතුවිලි වලට දැන් අද බලන් ඉඳද්දී ඒවා ඔස්සේ තමන් රැවටිලා ගිය ස්වභාවයක්ද තියෙන්නේ. නැත්තම් ඒ සිතුවිලි දිහා බලද්දී ඒවා නිකන් බොහොම ෂය වෙලා නැත්තම් දුර්වල වෙලා නොපෙනී ගිය ස්වභාවයක්ද තමන්ට තේරෙන්නේ. ඇවිල්ලා ගියා. ඇවිල්ලා ගියා. අහුනේ නැහැ. නැහැ. එහෙමනම් ඒ පැත්තෙන් යන්න පුළුවන්. ඒ ඒ පැත්තෙන් යමු. හිත දිහා බලාගෙන ඉන්නවා සිතුවිල්ලක් එනවා ඒක දිහා අපි පොඩ්ඩක් දැනුවත් වෙනවා එතකොට එයා යනවා ඔන්න තව සිතුවිල්ලක් එනවා ඒ දිහා බලනවා එයා යනවා ඊට පස්සේ අපි තුමු සිතුවිලි නැතුව ඉන්න එතකොට කයට දාන්නත් එපා ආනාපානට දාන්නත් එපා වේදනාවට දාන්නත් එපා පොඩ්ඩක් ඒ හිස් ස්වභාවය තුළ බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න එලිම ওই පැත්තෙන් යන්න පුළුවන් දැන් ධාතු මනස්කාරය ගැන පොඩ්ඩක් අත්‍යවශ්‍ය නැහැ දැන් ওই ආනාපාන සතිය අවුරුදු 5ක් තිස්සේ කිරීම හරහා ටිකක් ඒ කියන්නේ හිතේ වැඩෙන්න ඕන දහමක් සෑහෙන වැඩිලා තියෙනවා. ඒකයි. ඒ හින්දා තව ටිකක් සක්මන් භාවනාවේදී බලන්න හිතේ අර තියෙන නිකන් තීව්‍රතාවය අපි කියන්නේ හොඳ මේ තීක්ෂණව බලන්න පුළුවන් හැකියාව පොඩ්ඩක් වර්ධනය කරගන්න. ඒක අවශ්‍යයි. පොඩ්ඩක් සක්මන් භාවනාවේදී දැන් දැනට මොකක්ද කරන්න සක්මන් භාවනාව යෙදෙනකොට? වම දකුණ වශයෙන් හිතනවා වගේ මේක. ඇගේ අමාරුවක් තියෙන නිසා වැඩි හිතනවාද තාම? වම දකුණට හිතනවා. වම දකුණ ගැන හිත අවධානය හිත හිතනවා කියන්නේ වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා. දැන් මෙනෙහි කිරීම අවශ්‍ය නැති වෙයි. මෙනෙහි කරන්න ඕනෙත් නැහැ බලන්න මේ දැනෙන දේත් එක්ක යන්න. හිත දැන් පුළුවන් හිත දැන් ටිකක් විවේක කරන්න. හිත හිත නිතරම අපි මුලදී විතරයි හිත හිතේ විතර්ක තියෙන්නේ. ඊට පස්සේ විතර්ක සමනය වීමක් මේ භවනාව හරහා වෙන්න ඕනේ. විශේෂයෙන්ම විපස්සනාව හරහා. ඒ නිසා දැන් සක්මනේ යෙදෙද්දී පුළුවන් තරම් හිතට ටිකක් නිස්කලහ ගතියක් දෙනවා. හිතට නිකන් සැහැල්ලු කරනවා. හිතට ටිකක් විවේක වෙන්න දෙනවා. වෙහෙස කරන්නේ ඒ වෙනුවට දැන් සක්මනේ පාදය මේ කය සක්මන් කරද්දී ඒ දැනෙන දේ දේ එක්ක පොඩ්ඩක් කොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. දැන් භාවනාව යන්නේ දැන් වෙන පැත්තකින් යන්නේ. අපි ඉස්සර තමයි මෙහෙවලා කරලා අර නිකක් භාවනාව මෙහෙවන ගතියක් තියෙන. ඊට පස්සේ ටික ටික වැඩෙන්න වැඩෙන්න භාවනාවට යන්න දීලා නිකන් කෙරෙන භාවනාවක් පැත්ත තමයි යන්නේ. එහෙමයි. එහෙනම් දැන් මේ පැත්තට යමු වෙන්න. එහෙම කළා බලන්න එතකොට ඔය දැනට ආපු ප්‍රශ්න මගේ හැරලා යාවි. හිත එකඟ වෙන්න පටන් ගනීවි. හොඳයි. හොඳයි. හොඳයි. හරි. හරි. අපි ඊළඟට. ඊළඟ ප්‍රශ්නේ කොටස් දෙකකින් සමිතයි. ගෞරවනීය සාමින්වහන්ස මීට පෙර වතාවකදී මෙම වැඩසටහන සහභාගී වූ දින සිටම ආනාපානසති භාවනාවේ හැකියාවුරින් යෙදුනිමි. දැනට කය සැහැල්ලු වී සිතවිලිද නැවතී නාසය සහ පපුව මැද වැනි උරස් කුහරය තුලම චලනයක් දැනේ. මෙතෙන් සිට විදර්ශනාවට යන අයුරු පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔව් එකක් පොඩ්ඩක් බලන්න කාගෙද කියලා කියන්න පුළුවන්ද? ඔව් දැන් කොච්චර විතර කාලයක් තිස්සේ භාවනා කරනවද? මයික් එක ගන්නකොද? අවුරුදු දෙකක් විතර ආනාපාන සතිය වඩනවා. ඔව්. දැන් එතකොට අද අද මොකද වුනේ? අදත් ආනාපාන සතිය හොඳට මට නාහයට දැනෙනවා. ඔව්. පපුව මැදට දැනෙනවා. ඔව්. උරහිස පපුව මැදටත් දැනෙනවා. දැනෙනවා. අහහ. උරහිසේ චලනය හොඳට මට තේරෙනවා. ඔව්. නාහේ නාසයේ තුල සතිය පිහිටන එකක් තේරෙනවා. ඔව්. ම්ම් සක්මන් භාවනාවද මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී හොඳට මේ සිතුවිලි නැතුව පාදයේ ස්පර්ශය විතරක් තේරෙනවා. හොඳයි. එහෙමනම් ආනාපාන සතියේදී හිත හොඳට නාසිකාග්‍රේ ප්‍රදේශයේ එකඟ වුණාම තමන් දැන් කයේ තියෙන දේවල් නිරීක්ෂණය කරන්න පටන් ගන්න තියනවාද? එහෙම මොකුත් කළා නැද්ද? නෑ නෑ. එහෙමනම් ආනාපාන සතියෙන් දැන් හොඳට හිත එකඟ වුණාට පස්සේ කයට සමස්තයක් වශයෙන් නිකන් අවධානය යොමු කරලා බලන්න කයේ කොහේ හරි දැනෙනවද? විශේෂයෙන්ම අපි ඊයේ කතා වුණේ අර වදින තැන් ස්පර්ශ වෙන තැන් තියෙනවානේ. පාද දෙක ස්පර්ශ වෙන තැන් තියෙනවා. අත් දෙක ස්පර්ශ වෙන තැන් තියෙනවා. මේ තකම් ප්‍රදේශයේ මේ මේ කුෂන් එකත් එක්ක ස්පර්ශ වෙන තැන් තියෙනවා. ඒ ස්පර්ශ වෙන තැන් වලට හොඳට හිත අවධානය යොමු කරලා බලන්න ඒවැ තුල හිත පවත්වන්න පුළුවන්ද කියලා. දැන් ආනාපාන සතියෙන් අතෙන්ට යොමු වෙන්න පුළුවන්. පුළුවන් හොඳටම පුළුවන්. පුළුවන්. එහෙමනම් එතන හිත පවත්වන්න. අපි දැන් එතන හිත පවත්වගෙන ඉන්නවා. අපි මේක නිකන් නොපෙනී යනවා වගේ නනම් එතනේ තරම් දෙයක් තේරෙන්නේ නැතුව වෙන තැනක පටන් ගන්නවා නම් යමක් හොඳට තේරෙන්න එතනට මාරු වෙන්න. මාරුලා එතන හොඳට හිත පවත්නවා. ඊට දැන් එතකොට මේ මුළු කයේම ඕනම තැනකට හිත අවශ්‍ය වෙලාවක යොමු කරන්න පුළුවන් ශක්තිය හැදිලත් ඇති සමහරට දැන්. එහෙම තියනවද? එහෙම තියෙනවා ටිකක්. හොඳයි. ඒ වගේ අර ඕනම තැනක කයේදී අපි හිතමු කය දිහා නිකන් සමත්යක් වශයෙන් බලන් ඉන්නකොට අපි හිතමු ඔන්න ධනේසේ යම් දැනීමක් තියෙනවා. ඍජුවම එන්න එතනට යොමු කරලා බලන් ඉනවා. ඊළඟට අපි එතන ඉන්නද්දී ඔන්න අපිට වැලමිට යම් දැනක් තේරෙනවා. ඔන්න ටං ගාලා එතනට ගෙනල්ලා එතන බලන් ඉන්නවා. ඒක ඒ විදිහට කය පුරාම මේ හොඳට නිරීක්ෂණය කිරීමක් තමයි කරන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. ඒ පැත්තෙන් යන්න දැන්. හොඳයි. මගේ දෙවෙනි ප්‍රශ්නේ කියන්න. සෑම ඉරියව්වකදීම සහ gedara වැඩ කරන වේලාවෙදී සතිය හොඳින් පවතින අතර සිතවිලිද අඩුවෙමින් පවතී. එහෙත් දින දෙක තුනක් යන විට අකුසල් සිතුවිලි රාශියක් මතුවේ. එහි ආදීනවයක් දැනි අකුසලයටම සිත ඇදී යනවා. මේ මාගේ පාපයක්ද ස්වාමීනි පහදා දෙන්න මෙන්න <laughs> නෑ ඉතින් එක පාට බෑ ඒ කියන්නේ ඔක්කොම ඉතින් එක පාට බෑ ඒ කියන්නේ දැන් ධාතු මනසිකාරයෙන් හොඳට හිත සකස් වෙන්න සකස් වෙන්න ඊළඟට ඒකේ ධාතු ලක්ෂණ ඉක්මවා ගිහිලා අපිට හොඳට ත්‍රිලක්ෂණේ වැටෙන්නත් ගන්නවා ඔය හරහා සෑහෙන හිතේ ප්‍රඥාවක් දියුණු වෙනවා ඊළඟට තව ඕයෙන් ප්‍රඥාවන් දියුණු වීම හරහා හිතේ සමාධියක් දියුණු වීම හරහා සතිය දියුණු වීම හරහා ටික ටික අපි ක්‍රමානුකූලව හිත දිහා බලන්න පෙළඹෙනවා. අන්න පෙළඹෙනකොට අන්න තවත් එහාට යනකොට අන්න හිතේ හම්බ වෙනවා එක්තරා අන්දමකින් කෙලසුන්ගෙන් තොර ස්වභාවයක්. හම්බ වෙනවා. කියන්නේ හිස් ස්වභාවයක්. ඒක මේ කෙලසුන්ගෙන් තොරව බොහොම නිස්කලංකව සාන්තව පවත්වන්න පුළුවන් ස්වභාවයක් හම්බ වෙනවා. ඒ ස්වභාවයට සාපේක්ෂව තමයි ඊළඟට කෙලස් ටික ටික ටික අයින් කරන්න තියෙන්නේ. ඒත් ඉතින් පොඩ්ඩක් හිමින් යන්න වෙනවා. ඒක පාට තමයි ඔක්කොම කරගන්න. හොඳයි හොඳයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපානසති භාවනාවේ කලක සිට යෙදෙමි. එෙහිදී මම පුටුවක හිඳ ගැනීම කරන්නෙමි. භාවනාවේදී හුස්ම සංසිඳන අවස්ථා කිහිපයක් පමණක් අත්විඳ ඇත්තෙමි. මීට පෙරත් ඊයේත් හුස්ම සංසිඳෙන්නට ආසන්න වන අවස්ථාවන් සමග මාගේ යටිපතුල් පොළවටම තද වී ඇලී තිබෙන්නාක්සේ දැනුනි. යටිපතුල පුපුරු ගසන්නාක්සේ දැනේ. ඉන් ඉදිරියට යාමට අපහසු බවක් දැනේ. මා ඉන් ඉදිරියට භාවනාව දියුණු කරගන්නේ කෙසේදයි පහදා දෙනමින් ඉලා සිටිමි. ඕකම ඉතින් හැබැයි අරමුණක් කරගන්න පුළුවන්. දැන් ආනාපාන සතියෙන් හොඳට හිත එකඟ වුණාට පස්සේ නම් ඔය දේ තේරෙන්නේ. ඔතෙන්ටම ඒ තමන්ට දැනෙන දෙයට හිත යොදාගෙන එතනින් මේ කිලිම ඉස්සරහට යන්න පුළුවන්. තමන්ට දැන් අර ගැටලු වෙලා තියෙන අපි ආනාපාන සතියේම ආයුධය කියලා යන්න ගත්තොත් ඔන්න පටලවා ගන්නවා මොකද මේ දැන් ආනාපාන සතියට මේක බාධාවක් වශයෙන් වැටහෙන්නේ. එහෙනම් පොඩ්ඩක් බලන්න දැන් ආනාපාන සතියෙන් සෑහෙන දුරක් ගෙනාවා. හොඳට හිත එකඟ වෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී දැන් ඔන්න අරමුණක් මතුවලා තියෙනවා ස්වාභාවිකවම. හිත විසිරෝ නැතුව මේ ගැන ද්වේෂයක් ඇති කරගන්නේ නැතුව ඒ දිහා බොහොම මධ්‍යස්ත සිතින් බලන්න පුළුවන් නම් දැන් මේ හොඳ අරමුණක් තමයි ඊළඟට විපස්සනාවට නැඹුරු වෙන්න හොඳ අරමුණක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒ පැත්තෙන් ගන්න දැන් කිසි ගැටලුවක් කරගන්න නැතුව ආනාපාන සතිය හොඳට දැන් සමාධි වුණා එකඟ වුණා ඔන්න ඒ අවස්ථාවේදී ඔන්න මතු වුණා වෙනත් අරමුණ. එතෙන්ට දැන් හිත යොමු කළා සතුටු වෙන්නයි තියෙන දැන් හොඳට Tamanට මේ විපස්සනා අරමුණක් ලැබුණා කියලා සතුටු සතුටු වීමකින් යුක්ත ඒක දිහා බලන් ඉන්න පුළුවන් නම් නැත්නම් වේදනාවක් වගේ ස්වභාවයක් නම් තියෙන්නේ. ඒකක ගැටෙන්නෙත් නැතුව මේක දිහා බලන් ඉන්න පුළුවන් නම් ඔන්න ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. ඒ දෙවෙනි කොටස සක්මන් භාවනාව. නිවසේදී ලනුපැදුරක මේ භාවනාව කළත් අද දින වැලිමලුවක පැය එකහමාරක් පමණ එහි යෙදුණෙමි. පළමුව විලුඹ පොළවේ ගැටීමෙන් අනතුරුව ඇඟිලි දක්වා දැනීමත් හොඳින් අත්විඳෙමි. ඇඟිලි හරහා වැලි තෙරපෙන අවස්ථා හා පොළවේ සීතල ස්වභාවය හොඳින් දැනුනි. මේ අතර සිත විසිරෙන අවස්ථාද තිබුණි. එහෙත් සක්මන අවසන් කරන අවස්ථාව වන විට සිත පාදයේ ගැටීම හා දැනීම යන අරමුණෙහිම අරමුණෙහිම පවත්වා ගැනීමට හැකියිය. මේ තවදුරටත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. විශේෂ දෙයක් අවශ්‍ය නැහැ. ඔය ගිහිලා තියෙන විදිය හොඳයි. ඒ කියන්නේ දැන් ඔය මට්ටමට එවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ ගාන්ට උපදෙස් ටික තේරුම් අරගෙන තියෙනවා. වැඩේ හොඳින් වෙලා තියෙනවා. තව දැන් බලන්න මේ ඉස්සරහටත් දැන් විශ්වාසයෙන් යුතුව ඔය මට්ටම ගන්න පුළුවන්. දැන් හිත විසිරෙන ගතිය ටිකක් අඩු කරගෙන සැහැල්ලුවෙන් අඩු වීරයකින් මේ දේ කරගන්න පුළුවන්. අපි දුමු දැන් මෙනෙහි කිරීමක් කරමින් නම් ওই දේ කරන්න මෙනෙහි කිරීම අතහැරලත් බලන්න මෙනෙහි මෙනෙහි කිරීමකින් තොරවමත් මේ දේ පවත්වන්න පුළුවන්. ඊළඟට අර හුඟා බරට හිත ආයාසයෙන් කරන වෙනුවට පොඩ්ඩක් සැහැල්ලුවෙන් මේ දේ කරගන්න පුළුවන්. කියලා ඔය වගේ අර තව මේක බහුලීකృత කරන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ එදිනෙදා ජීවිතයේදී සිතට නිදහසක් වූ හැම මොහොතකම යහළුවෙක් ළඟට වෙලා ඉන්නවා වාගේ කම්පන චංචලවට හිත යොමු කරගෙන සිටියා. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පර්යංක භාවනාවේදී කම්පන ගති නිරීක්ෂණය කරමින් සිටින විට විවිධ රටාවලට කම්පණය වන අයුරු දැක්කා. නමුත් ටික වේලාවකින් ඒ වායේ දැනීම නොදැනී ගියා. සිත එතනම පැවැත්වුවා. තද ගතියකින් මිරිකමින් ශරීරේ පුරාම පවතින බව දුටුවා. මම එහෙමම සිටියා. ටිකකින් කිසිත් නො අන්දමට සංසුන් ගතියක් දැනුණා. නැවත එකම ආකාරයට කම්පන ගති දැනුණා. විනාඩි 20ක් විතර හැම කම්පන වාරයක්ම නිරීක්ෂණය කළා. නැවත කම්පන නොදැනී ගියා. හොඳට බලනකොට මට දැනුනේ යම් දෙයකින් වහලා වාගේ. හැම භාවනා වාරයකදීම මේ වාගේ. අනුකම්පාවෙන් උපදෙස් පතමි. මේක නැවත නැවත වෙන්න දෙන්න. දැන් තමන් කම්පන ස්වභාවය එක්කම ඉන්නවා. ඉන්නකොට දැන් ඉස්සෙල්ලා තරම් හුඟක් දැඩිව ගන්න එපා. හිත පොඩ්ඩක් සැහැල්ලුවෙන් දැන් කම්පනයක් දිහාම බලන්න. ඒ කියන්නේ දැන් අපිට මුලදී හිතට ලොකුඩු ලොකු වීරයක් යොදන්න වෙන්නේ හිත පිට යනවා තමයි. ඊළඟට හිත එකඟ වෙන්න එකඟ වෙන්න ඒ සමාධිය හොඳට දියුණු වෙන්න නම් අපි වීරය අඩු කරන්න ඕනේ. වීරය අඩු වීමේදී ඔන්න දැන් හිත හොඳට බැසගත්තා වගේ. හිත බොහොම සැහැල්ලුවෙන් ඔන්න මේ කම්පනයක් කම්පන වාරයක් පාසා ඉන්න පටන් ගන්නවා. දැන් කම්පනයක් කියන්නේ අපි බොහොම වේගෙන් සිද්ධ වෙන දෙයක්නේ. මේ හැම කම්පනයක් පාසාම ඉන්න බලන්න. එකක්වත් මගහරව ගන්න නැතුව හැම කම්පනයක් පාසාම බොහොම සැහැල්ලුවෙන් බලන් ඉන්නවා. බලන් ඉන්නවා බලන් ඉන්නවාම බලන් හැම කම්පනයක් ගානෙම හොඳට එකක්වත් මගහරව ගන්න. ඉන්නකොට ඔන්න සමහරවිට අර දැන් ඔය අත්දැකලා තියෙනවා වගේ එකපාරටුනිය සමනය වීමක් වෙනවා. ඒ සමනය වීම තුළ ඒ සමනය වුණාට පස්සේ මොකක්වත් හිතේ ප්‍රශ්න කිරීමක් කරන්න එපා. මේ සැකයක් ඇති කරගන්න එපා. මොකක්ද උනේ කියලා නිකන් වික්ෂිප්ත වෙන්න එපා. ඒ සමනය වීම තුළ බොහොම සැහැල්ලුවෙන් ඉන්න. Taman තේරුම් ගන්න අර මෙතෙක් වෙලාවක් බොහොම මේ රළු එහෙම නැත්නම් හරියට නිකන් අර බොරළු පාරක ගියා වගේ ගමනක් තමයි ගියේ. දැන් ඒක පාටම නිකන් මේ බොරළු පාරෙන් මොන කාපට් පාරකට දැම්මා වගේ දෙයක් තමයි දැන් මේ උනේ. එතකොට මේ කාපට් පාරේ තියෙන එක බොහොම සුවසේ විඳ ගන්නයි තියෙන්නේ. අන්න ඒ වගේ දැන් මේ කම්පන රාශියක් එක්ක පැවිච්ච හිත දැන් එක පාටම ඔන්න වෙනත් පැත්තකට පයින්නවා. එතන මොකක්වත් නැහැ. එතන තියෙන්නේ නිකන් ඒකාකාරී ස්වභාවයක් විතරයි. බලන්න Tamanට කොච්චර වෙලාවක් මේ ඒකාකාරී ස්වභාවය තුළ මොකක්වත් නොකර ඉන්න පුළුවන්ද මේ එතන මට්ටමට ආවට පස්සේ අපිට තියෙන අපේ පැත්තෙන් කරන්න පුළුවන් ප්‍රධානම දේ මුකුත් නොකර ඉඳීම. එතෙන්දී අපි මොනවාම හරි මේක සංස්කරණය කරන්න. මෙතෙන්දී ආනාපානේ බලන්න හරි වේදනාවන් බලන්න හරි මොනවා හරි අනිත්‍යයි කියලා හිතන්න හරි මොනවාම හරි කිරීම තුලින් අපි මේක බාධා කිරීමයි වෙන්නේ. ඒ නිසා ඔය දේ ඔය විදිහටම යන්න ගිහිල්ලා අර සමනය වීමක් වුණාම ශාන්ත වීමක් වුණාම ඒ ශාන්ත භාවයේ තුල බලන්න ටික වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා. නැවත නැවත වෙන්න ඉඩ හරින්න ඕක හිතට පුරුදු කරගන්නයි තියෙන්නේ. හොඳයි. අපිට මම හිතනවා ඉස්සරහටත් මේ ඔය මට්ටම් වල ඒවා කතා කරන්න හම්බ වෙයි. එතකොට තව ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. ගරුතර ස්වාමීන් වහන්ස මා දන්නා පරිදි භාවනාවේ උපරිම ඵලය ලැබීම සඳහා වාඩි වී සිටිය යුතු ඉරියව් හැටියට ගණන්නේ බද්ධ පර්යංකය හා අර්ධ පර්යංකයයි. දැනට භාවිතා කරන අනිකුත් ක්‍රම වරන් ඇතුලේ බංකු මත හා පොටු මත මෙන්ම වජ්‍රාසන ක්‍රම භාවිතා කිරීමෙන් ඉහත හා සමාන ප්‍රතිඵල ලබාගත හැකිදයි පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. නෑ ඇත්තටම ඉරියව්ව කියන්නේ අනිවාර්යෙන් මේ මොකක්ද ඒ කියන්නේ පద్මාසනයේම විය යුතුමයි කියලා මම නම් එහෙම කොහෙවත් අහලා නැහැ. අනිත් එක මේ හුඟාක් යෝගීන් අනිකුත් ඉරියව් වලින්නුත් එහෙම නැත්නම් අපිටම වයසක අය විශේෂයෙන්ම පුටුවක් උඩ භාවිත බාඩි වෙලා තමන්ගේ හිත එකඟ කරගන්නවා. විශේෂයෙන්ම මේ අවශ්‍ය කරන විදිහට හිතේ සමාධියක් ඇති කරගන්න, එකඟ සතියක් දියුණු කරගන්න ඉරියව්වෙන් ලොකු පිටුහලක් ලැබෙනවා. නමුත් අර ඉරියව්වම අත්‍යවශ්‍යයි කියලා නීතියක් නැහැ. ඒ නිසා තමන් ඕකේ හිර වෙලා ඉන්න එපා. ඕකෙම මම හිතිය යුතුයි අනිත් ඒවායි මට අසාර්ථක වෙනවායි කියලා හිතාගත්තොත් ඔන්න තමන් අසාර්ථක වෙනවා. මොකද අප දැඩිව ග්‍රහණය කරගත්ත දෘෂ්ටියක් තියෙන්නේ. ඉතින් ඔය දෘෂ්ටිය අතහැරලා කෙලින්ම මේ කයෙන් ඉරියව්වෙන් බලාපොරොත්තු වෙන්නේ අපි හොඳට කය සතප් මේ වාඩි කරෝලා තිබ්බහම ඒ ඒ වාඩි වීම හරහා හිතේ යම් සහනයක් දැනෙන්න ඕනේ. ඒ කියන්නේ කයේ යම් සුවයක් දැනෙන්න ඕනේ. ඒ සුවය තමයි ඊළඟට සමාධියකට හේතු වෙන්නේ. සුඛය සමාධියකට පෙරලෙනවා. ඒකයි බුද්ධ බුද්ධ වචනේ තියෙන්නේ. ඒ කියන්නේ මුලින් හිතේ නිවරණ ටික ක්‍රමානුකූලව යටපත් වෙන්නත් පුළුවන්. ඊට මෙහාදී අපිටම කයේ දැනෙන යම් කිසි සුවයක් හිතේ ඇතිවන සමාධියකට මේ උදව් කරනවා. ඒ නිසා අපි හුඟා අපි තුමු අපිට තාම වාඩි වෙන්න බෑ බද්දපරයන්කින්. ඉතින් අපි ඕක සෑහෙන උත්සාහයක් දරලා දත් මිටි කාගෙන බද්දපරයන්කේ වාඩුණාට සමාධියක් වැඩෙන්නේ නැහැ. හිත එකඟ වෙන්නේ නැහැ. මොකද මේ අපි වාඩිලා තියෙන ඉරියව්ව වෙහසක්. වාඩිලා තියෙන ඉරියව්වෙන් අපේ කයට සහනයක් නැහැ. කයට සුවයක් සුඛයක් නැහැ. සැපයක් නැහැ. ඒ නිසා වාඩි වීමෙන් බලාපොරොත්තු වෙන්නේ බොහොම සහනයක්, සැහැල්ලු බවක්, සැපයක්. ඒ සැපේ ගන්න පුළුවන් නම් ඉරියව්වකින් සැහැල්ලුව ගන්න පුළුවන් නම් අන්න එතෙන්ට යන්න. හැබැයි මුගාක් සහනශීලී එකකට ගියොත් ඔන්න නිින්ද යනවා. ඒ කියන්නේ දැන් අපි මේ ඉරියව්වේ තියෙන උපරිම මට්ටම තමයි සහනයක් ගන්න පුළුවන් උපරිම මට්ටම තමයි සැතපීලා කිරීම. නමුත් සැතපීලා කරන්න ගියාම ඉතින් නිින්ද යනවා. ඉතින් ඒ හින්දා එච්චරට සහනයක් දෙන්නත් බෑ. ඊට මෙහා ඉඳගෙන කරන සාමාන්‍ය ඉඳ ඉඳගත් ඉරියව්වකින් යන්න කෙසේ මේ ඉස්සරහට යන්න නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයේ යන්න කිසිම බාධාවක් නැහැ. හොඳයි. සමහරවිට මේට යමක් එකතු කරන්න කැමති සමහරු මෙහෙම අත තියාගෙන කරනවා සමහරු මෙහෙම තියෙනවා. ඒකත් ඔව් ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සමහර අය මෙහෙම හුරු වෙලා තියෙනවා. සමහර අය මෙහෙම හොර වෙලා තියෙනවා. තමර මෙහෙම හොරලා කිසි වරදක් නැහැ. ඕක ඒ කියන්නේ ඕවා ලොකු ගැටලු කරගත යුතු නැහැ. ඒ කියන්නේ අපි අන්තිමට ඒ කියන්නේ ඉරියව්වේ මොකක්ද ඒකට කියන්නේ? ඉරියව්ව තුලින් විතරක් නෙමෙයි මේ භාවනාව සාර්ථක වෙන්නේ. අපි මේ ඉරියව්ව කියන්නේ එක මේ මේ භාවනාවට උදව් කරන එක ෆැක්ටර් එකක් විතරයි. එක මොකද්ද? එක එක මේ අංගයක් විතරයි. එක සාධකයක් විතරයි. හැබැයි ඊට වඩා රාශියක් සාධක තියෙනවා. දැන් අපි සක්මන් භාවනාවේදී ඉන්නේ ඉඳගෙන නෙමෙයි. නමුත් සක්මන් භාවනාවෙන් සෑහෙන දියුණුවක් ලබාගත් යෝගීන් අප්‍රමාණව ඉන්නවා. ධක්මන් භාවනාවේ අපි බද්ධ පාරයන්ගෙත් නෙමෙයි වජ්ජාසනෙත් නෙමෙයි ඔකකවත් නෙමෙයි සක්මන් භාවනාදි කරන්නේ අපි සක්මන. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති. මේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. ඨිතෝවා ඨිතෝම් හීති පජානාති. මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. නිසින්නෝවා මේ හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්න. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. සයානෝම් හා සයානෝම් හීති පජානාති. සයනය කරනකොට මේ නිදාගෙන ඉන්නකොට මේ බව දැනගන්න. මේ හතර ඊරියව්ව වළංගුයි. ඊට පස්සේ කියනවා යත යතවා කායස පනිහිතෝ හෝති තත තතානම් පජානති යම ඉරියව්වක්. මොනම ආන්දමකින්ද මේ කය පවත්වන්නේ. ඒ ආකාරයෙන් දැනගන්න එතනම කෙලින්ම කායනුපස්සනාව තියෙනවා. ඉතින් දැන් එහෙමනම් බුදුරජාන් වහන්සේට කියන්න තිබුණානේ මේ ඔක්කොම ටික අතහැරලා මේ මොකද්ද වජ්‍රාසනේ හරි මොකද්ද ඔය කියන එකේ හරි ඉන්නම ඕනේ නැත්තම් මේ එකක්වත් කරන්න බෑ කියන නෑ එහෙම පණවන්න තියුණානේ. එහෙම දෙයක් බුදුහාමුදුරුවෝ කරේ නෑ. ඇතැම් වෙලාවට Hindu යෝගින් එහෙම ওই වගේ දේවල් දාගන්න ඇති. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සෑම ඉරියව්වක්ම සතිය දිනු කර ගැනීම සඳහා, කයේ හිත පැවැත්වීම සඳහා අපිට පාර පෙන්වන බව පෙන්ලා තියෙනවා. එහෙනම් බුද්ධ වචනය විශ්වාස කළා. වෙනත් අය බාහිර දේවල් ගැන තියෙන මේ මතිපතාන්තර අයින් කළා බුද්ධ වචනේ විශ්වාස කළා යනවා නම් ඒ එච්චර ලොකු ගැටලුවක් එන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කායानुපස්සනාවෙම එන සම්පජාඤ්ඤ පබ්බේ කියන්නේ මේ ඉස්සරහා බලද්දි ඉස්සරහා බලන බව දැනගන්නවා. පැත්ත බලද්දි පැත්ත බලන බව දැනගන්නවා. ආහාර ගන්නකොට ඒ බව දැනගන්නවා. සිවුරු පරවද්දි නැත්තම් මේ ඇඳුම් පරවද්දි ඇඳුම් අඳිද්දි ඒ බව දැනගන්නවා. ඒ තියා මේ මේ උච්චාර පස්සාවකම් මේ සම්පජානකාරී හොති. මේ වැසිකිලි කරද්දි මල පහ කරද්දි ඒ බවත් දැනගන්න. මේ එකක්වත් සතිය පවත්වන්න බාධාවල් නෙමෙයි. හැම දෙයක්ම අපේ කය පවත්වන හැම ඉරියව්වක්ම සතිය පැවැත්වීම සඳහා අපිට අමුද්‍රව්‍ය බවට පත් වෙනවා. ඒ නිසා ඔය මතිමතාන්තර අයින් කරලා අපි මේ බුද්ධ වචනයට ගරු කළා අපේ හිතේ සතිය දියුණු කර ගැනීම මූලික પરමාර්ථය කරගන්නවා නම් ඉස්සරහට යන්න පුළුවන්. ඔව්. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී විදර්ශනාවට සිත යොමු කළ යුත්තේ ආශ්වාස ප්‍රාශ්වාසයෙන් සංසිඳීම අත්දැකීමෙන් පසුවද නැත්නම් සම්පූර්ණ හුස්ම හුස්ම කයේ සංසිඳීම අත්දැකීමෙන් පසුවද ඉහළ දෙආකාරයෙන්ම ඕනෑම ක්‍රමයක් භාවිතා කළ හැකිද? සාමාන්‍යයෙන් ඇත්තටම ඒ කියන්නේ ඕකේ කියන්නේ සමාධි පැත්තෙන් කියනවා නම් උපචාර සමාධි මට්ටමකට ආනාපාන සතියෙන් හිත දියුණුනා නම් එතනින් ගන්න පුළුවන් විපස්සනාවට හරවන්න පුළුවන්. ඉතින් ඒ මට්ටම කොතනද කියලා බලා ගන්න තක්සේරුවක් වශයෙන් තමයි අපි සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ අපි තමු ආනාපාන සතිය වඩ아가ගෙන යනවා. එතකොට අපිට මුලින් තේරෙනවා මෙන්න මේ ආස්වාසය දැන් සිද්ධ වෙන්නේ. දැන් මේ සිද්ධ වෙන්නේ ප්‍රස්වාසය. කියලා ඔන්න ආස්වාසය ප්‍රස්වාසය වෙන් කරගන්න පුළුවන් හැකියාවක් මුලදී තියෙනවා. නමුත් ඕක සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා යම් අවස්ථාවක අතිශෝක්ෂම භාවයකටපත් වෙනවා. එතෙන්දී මේක වෙන් කරගන්න බෑ. දැන් මේ වැටෙන්නේ ආස්වාසය මේක මේ දැන් මේ සිද්ධ වෙන්නේ ප්‍රස්වාසය කියලා වෙන් කරගන්න බෑ. ඒ වෙනුවට එක්තරම් පොඩි සංවේදී භාවයක් විතරක් තියෙනවා. පොඩි ඇතිලිලක් වගේ දෙයක් තියෙනවා. දැන් මේ අර වගේ මට්ටමින් වෙන් කරගන්න බෑ. ඒ කියන්නේ සෑහෙන්න හිත උපචාර මට්ටමකට ඇවිල්ලා කියන තක්සේරුවක් ගන්න පුළුවන්. හිතා ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපිට මේ විපස්සනාවට හරවන්න පුළුවන්. හැබැයි ඉතින් ඔතනින් අදහස් වෙන්නේ මේ ඉන් එහාට ගිහිල්ලා හරවන්න බෑ කියලා. මේක තමයි යන්න තියෙන අවම මට්ටම. දෙවැනි කොටස ආනාපානසති භාවනාවේදී විදර්ශනාවට සිත යොමු කිරීමේදී අනුගමනය කළ යුතු මූලික පියවරවල් මොනවාද? මෙය මා සහභාගී වන පළවෙනි භාවනා වැඩසටහනයි. ඔව් පොඩ්ඩක් කරලම කියමු කිව්වනම් හොඳයි. ඒ කියන්නේ ඔක්කොම මේ කියන්නේ යන්න කලින් සම්පූර්ණයෙන්ම දැනගෙන කරන්න ගියොත් අර ඒක බලබලාන යන්නේ. ඒ හින්දා පොඩ්ඩක් කරලා කරපු විස්තර ටික කියන්න. දැන් අර හුඟක් දෙනකොට ඒ කරපු විස්තර ටික කිව්වට පස්සේ ඊට පස්සේ කරන්න ඕන ටික කිව්වා. ඒ හින්දා අපි ඉස්සරහට යමු. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කියා දුන් පරිදි සක්මන් භාවනාවේ යෙදුණෙමි. පැය භාගයක් පමණ සක්මන් කරන විට වෙහසක් මහන්සියක් දැනුනි. වැලි පොළවේ දැඩි බව සීඳු බව අත්දැකෙමි. මහන්සි දැනෙන විට පරයන්ක භාවනාවට වාඩි වුනි. හුස්ම දිග බව හා කෙටි බව ඊටා හොඳින් අත්දැකෙමි. ටික වේලාවකින් හුස්ම නොදැනී ගිය බව දැනුනි. ඊට පසු පරිසරයේ විවිධ ශබ්ද වාහන ශබ්ද ශබ්ද බව මනසිකාරය කළෙමි. සියල්ල නොදැනී ගොස් මනසෙහි කිසිවක් නොමැති විය. ඒ දෙස බොහෝ වේලා ඔහේ බලා සිටියෙමි. මම අත්විඳේ එයයි. යන මඟ නිවැරදිද? එසේනම් දැන් මා කල යුත්තේ කුමක්ද? ඔව්. කාගේද කියලා කියන්න පුළුවන්ද? ඔව්. පොඩ්ඩක් මෙතෙන් මේ කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද දැන්? මේ මයිකේ මෙතෙන් සායනාංශික විදිහට තමයි පටන් ගත්තේ. ඔව්. ඒ කියන්නේ දැන් මේ මොන ක්‍රමයක්ද? කියන්නේ කලින් කොච්චර කාලයක් කර කර හිටියද? එකමාරක් වගේ ওই භාවනාවමයි. ඔව්. මොකද්ද ඒ කර කර හිටියේ? ඒත් ඒත්වන්දි සක්මන මෙච්චර කරේ නැහැ. ආනාපාන සතිය තමයි කරේ. හොඳයි. දැන් ආනාපාන සතිය කරද්දී මොකද්ද ආයි පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? දැන් අද අත්දැකීම මොකද්ද කියලා? ඔව් අර සක්මන් කරාම බොහොම ඉක්මනට හිත මේ වෙන ගතිය දැක්කේ මම. එකඟ වෙන බව තේරෙනවා. හොඳයි. ඊට පස්සේ දැන් වාඩි වුණාම එතකොට දැන් හුස්ම හුඟා සංසිඳෙලාද තියෙන්නේ? එහෙමයි. හොඳයි. ඒ සංසිඳිච්ච ස්වභාවය පවත්වන්න පුළුවන්ද? පවත්වන්න පුළුවන්. කියන්නේ දැන් ඔන්න වාඩි වුණා. දැන් හුස්මත් සංසිඳෙලා තියෙන්නේ. දැන් අපි තුමු ලාවට තේරෙනවා Tamanට. ඒ ඒ ඒ ඒ සුළු දැනීම තුල හිත පවත්වන්න පුළුවන්ද? එහෙමයි. පුළුවන්. එහෙමයි. හරි. කොච්චරලා ඉන්න පුළුවන්ද? වෙලාවක් නම් කියන්න බෑ පැයක් විතර මම හිතන්නේ හිටියා. හොඳයි. ඒ කියන්නේ එතෙන්දී කයේ දුම් කැක්කුම් එහෙම ඒවා මුකුත් ලොකුවට දැනෙන්නේ නැහැ මේක තුල ඉන්න පුළුවන්. එහෙමයි. කැක්කුම් දැනුණා මම අටේ කෙලිය නවත කළා බෙල්ලක් ත්‍රිදෙන ඒ පාර බෙල්ල වේදනාවක් කියලා. සිසිපත් කරනකොට ඒක නැති වෙලා ගියා. කොන්දත් රිදෙන්න ඇල්ලුවා. ඒකත් එහෙම හිතුවා. ඊට පස්සේ වාඩිලා ඉනකොට කකුල් දෙක අත් දෙක තියනවාද කියලා දැනුන්නේ නැහැ. ඒ පාර හැම හිටියා. හරි. ඒ කියන්නේ මේ තව ටිකක් එහෙනම් ප්‍රගුණ කරන්න. තව ටිකක් ආනාපාන සතිය ඔස්සේම බලන්න දැන් ඔය මට්ටමට එන්න කොච්චර වෙලාවක් ගත වුණාද? පැය භාගකින් වගේ එන්න පුළුවන්ද දෙන්න? ඔක්කොම ටිකට. නෑ මම කියන්නේ හිතේ ටිකක් හොඳ එකඟ භාවයක් ගන්න කොච්චර ලගියද? වැඩි වෙලාවක් ගියේ නෑ. ගියේ නෑ. ගියේ නෑ. සක්මණෙන් ලැබිච්ච මේකක් ඒක මම හිතන්නේ. එහෙමනම් ඒ කියන්නේ දැන් ආනාපාන සතියට ආවට පස්සේ අපි දුමු පැය කාලකින් විතර හොඳට හිත එකඟ වෙලා මෙතන තියෙනවා නම් කෙලින්ම ඊට පස්සේ කයේ දැනෙන දේවල් වලට යොදන්න එහෙනම්. කමක් නැහැ. මොකද හැබැයි මෙතන Tamanට දැන් හොඳ විශ්වාසයක් මතුවලා තියෙන්න ඕනේ. මේ මට්ටම දැන් මට ගන්න පුළුවන්. කියලා ඊළඟ මේකෙදිත් මං වාඩි වුණාම මෙතෙන්ට එනවා දැන්. මෙතෙන්ට ආවා. දැන් මෙතන තියෙන සූක්ෂම භාවය අර කලිනුත් කෙනෙකුට උත්තර දුන්නා වගේ අපිට නිකන් මේ පරීක්ෂා කරගන්න පුළුවන් මේක දැන් කියන්නේ හුඟක් මේ ආස්වාසයේ මේ ප්‍රස්වාසයේ කියලා තේරෙන්නේ නැති තරමට සියුම් වෙලා තියෙයි. එහෙමනම් ඒ කියන්නේ මෙතනට දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඊට කලින් යන්න පුළුවන්. නමුත් අර හොඳට මේ තේරෙන ගතිය අඩුයි. එතකොට දැම්මට නිකන් මතු පිටින් බලනවා වගේ තේරෙන්නේ ඒ තරම් ගැඹුරට යamak වෙන්නේ හිත හොඳට මේ තියුණු කරගෙන ගියා නම්, එකඟ කරගෙන ගියා නම්, එහෙම අර කය නිරීක්ෂණය කරද්දී හොඳට ගැඹුරට ගිහිලා නිරීක්ෂණය වෙනවා. තමන්ම ඕක මේව කළ බලන්න. ඒ කියන්නේ තමන්ටම තේරෙයි නිකන් තමන් ගොරෝසු මට්ටමේදී ගියොත් එක මට්ටමක් තේරෙන්නේ. හොඳට හිත තව ටිකක් එකඟ කරලා මෙතෙන්ට දැම්මොත් ඊට වඩා හොඳට තේරෙනවා. ඉතින් තමන්ම කළා බලන්න. දැන් ආනාපාන සතියෙන් හිත එකඟ කරගත්තා. ඊළඟට කයේ දැනෙන දේවල් වලට, වදින තැන් වලට හිත යොමදලා එතන නිරීක්ෂණය කරන්න පටන් ගන්න එනවා. බලන්න නෑ. හොඳයි. හොඳයි. හොඳයි. තියෙන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාවේදී පාදයේ ස්පර්ශවන ස්ථානයට සිත තියා බලා සිටීමේ පාදේ ස්පර්ශවන ස්ථානයේ නොඑක් වෙනස්කම් නිරීක්ෂණය කළෙමි. උස්මිටි බව, රළු සිනිඳු බව ටික වේලාවක් යන විට ගැටෙන ස්පර්ශයේ සියුම් සිනිඳු තත්වයට පත්විය. ශරීරයටද සැහැල්ලු ගතියක් දැනුණ. ඉන්පසු පරයන්කයට වාඩි වුනිමි. පරයන්කයට වාඩි වූ විගස ඊතා සියුම් ආශ්වාස ප්‍රාශ්වාස කීපයකට පසු පෙර කිව් විලස නිල් පාට අවකාශය තුල කළු පාට වලාකුළු වැනි දෙයක් නොඑක් ප්‍රටාමය වෙමින් නැති වෙමින් පවතින රූප වෙලක් දිස්වේ. ඇති විට ඇතිවීම නැතිවීම මිස එහි වෙන කිසිවක් නැති නිසා එපාවන සුළුය. ඒ දිහා ඔහේ බලා සිටීමේ ඉදිරියට කලියුත්තේ කුමක්දයි පහදා දෙමින් කාරණා කියලා සිතන. ඒ දිහා බලන්නේ නැතුව පොඩ්ඩක් ආනාපාන සතිය දිහාම යන්න. පස්සේ ඒ කියන්නේ ඒ කියන්නේ ඔතන ඒ කියන්නේ රූපීය දෙයකට වඩා මේ ආනාපාන සතියෙන් පෙන්වන දේ තුළ ඊට වඩා මේ යන්න පුළුවන්. මේ නිසා දැම්ම කියන්නේ ඔය පෙනෙන දෙයට යන්න එපා. තවදුරටත් ආනාපාන සතිය ඔස්සේම යන්නයි තියෙන්නේ. සමහරවිට අර පෙනෙන දේ තියෙන යම් පමණක නිකන් හිත අදින ගතියක් තියෙනවා ඒ සබහ ඒ පැත්තට. නමුත් එතෙන්ට යන්න නැතුව තවදුරටත් ආනාපාන සතිය ඔස්සේ යන්නමයි තියෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගරු සාමින් වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී ධර්ම කරුණු සාකච්ඡා කරන අවස්ථාවේදී මා සිත තුළ තිබූ කලබලකාරී ගතිය නිසා භාවනාවට යොමු කාලයේ ඇසු විට අවුරුදු 1මාරක් ලෙසත් සිතේ ඇතිවුණු ඒකාග්‍රතාවයේ සමාධිය ලෙසත් මා ප්‍රකාශ කරන ලදී. ඒ මා විසින් සිල්පදයක් ඇඩුවායයි මගේ සිත විසිරමින් පවතී. මාතින් සිදු වර්ධර ඔබ වහන්සේට අනු සමාව ලැබෙනවා. සමාව ලැබෙනවා. හරි. අපි ඊළඟට යමු. කර ස්වාමින් වහන්සේ ප්‍රථමයෙන් රූපේ Nirodhayat ඒ එක්කම නාමයේ Nirodhayat දැක්කානම් වරහන් ඇතුලේ ඇත්තටම නාමයේ Nirodhaය දැනීමකින් තොරව වුවත් එවන් කිසිම දැනීමකින් තොර තැනකට ගිය බව ගිහින් ආවාට පසු දැනේ නම් වරහන් වහලා එතන නිවන දැක්කා නොවේද කරුණාවෙන් පහදා දෙන්න. කෙලස් ටික දිහා බලන්න ගියා නම් හොඳයි. අපි ඔය මොකක් හරි කියන්නේ අපේ බුදුරජාන් වහන්සේගේ මාර්ගයේ නිවන කියන එක ඉතින් කියන්න පුළුවන් එක එක අර්ථ වලින් කියන්න පුළුවන්. නමුත් පරමාර්ථය කරගන්න තියෙන්නේ අපේ කෙලස් ටික තියෙනවා නම් කෙලස් ටික දුරු කර කර යන්නයි තියෙන්නේ. අපි අන්ද මං අද නම් නිවන දැක්කය දැන් ඔන්න මං සෝවාන් වුණාය කියලා අපි අර ඒක ලොකුවට ඔවා දාගන්න ගියොත් එහෙම හුඟක් වෙලාවට වෙන්නේ අපි එක්තරා පැති වලින් එක්ක මාන්නයක් ඇති කරගන්නවා. තවත් පැත්තකින් ditthියක් ඇති කරගන්නවා. ඉතින් ඊළඟට අනිත් අය ඔන්න මේ වඳින්න පුදන්න පටන් ගන්නවා. ඉතින් ලොකු අකරතැබ්බයට මුහුණ පාන්නයි සිද්ධ වෙන්නේ. ඊට වඩා හොඳයි කෙලස් තියෙන තාක් භවනා කරනවා කියන පැත්තෙන් යන්න පුළුවන් නම් මොකද බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ නිවන අර්ථ දක්වනවා ඔය සරියොත් මහරතන් වහන්සේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ කියලා. ඉතින් තමන්ගේ හිතේ තාම තියෙනනේ රාගය. තාම තියෙනවා ද්වේෂය. තාම තියෙනවා මෝහය. ඉතින් ඒ කියන්නේ යන්න තියෙන ඒ සම්පූර්ණ රාගේශය වෙලා නැහැ. සම්පූර්ණ ද්වේෂේශය වෙලා නැහැ. සම්පූර්ණ මෝහේශය වෙලා නැහැ. එහෙමනම් නිවන තාම ඈතයි කියලා යන්නයි තියෙන්නේ. ඒ නිසා බලාපොරොත්තුව තියෙන්න ඕනේ මේ රාගය සම්පූර්ණයෙන් ඡය කර ගැනීම. ද්වේෂය සම්පූර්ණයෙන් ඡය කර ගැනීම. මෝහය සම්පූර්ණයෙන් ඡය කර ගැනීම. එහෙම නැත්නම් හිතේ එන තාක් කෙලෙස් ක්‍රමානුකූලව හිතින් බැහැර කර ගැනීම. පහන සංඥාවකට යන්න තියෙනවා. ඒ හින්දා විවිධ මත වලින් කියන්න පුළුවන්. රූප නිරෝධය, වේදනා නිරෝධය පැති වලින් කියන්න පුළුවන්. ටික ටික ඉතින් කොහොමත් ඉස්සරහට යනකොට අපි එක්තරා අන්දමකින් සමනය වීමක් ශුන්්‍යත ස්වභාවය, අනිමිත ස්වභාවය කරහා තමයි ඉතින් ඉස්සරහට විපස්සනාව සිද්ධ වෙන්නේ. ඉතින් අපි හුඟා ප්‍රශ්න ඔලුවට දාගන්න නැතුව අර කෙලස් ටික ප්‍රහාණය වෙනවා කියලා තේරුම් අරගෙන ඒ ගැන සතුටින් ඉස්සරහට යන්න කියලා මම ආරාධනා කරනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ පළවෙනි කොටස සක්මන් භාවනාව මා මුලදී සක්මන් භාවනාව කිරීමේදී දකුණු පය හා වම් පය ලෙස සිතමින් සක්මන් කළ අතර පසු වම් පය හා දකුණු පය ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් චේතනාපූර්වක සක්මන් කළත් දැන් මා වම් පාය හා දකුණු පායේ පතුලට දැනෙන සංවේදනයන්ට සිත යොමු කළෙමි. එෙහිදී මාහට සක්මන් නළුවේ සීතල ස්ථාන හා උණුසුම් ස්ථාන ලෙසත් පොළවේ මෘදු හා දැඩි ස්ථානත් ශරීරයේ බර දෙපතුලට දැනෙන ආකාරයත් ශරීරයේ බර වම් පායට හා දකුණු පායට මාරු වෙන අයුරුත් අත්දැක්කෙමි. මෙලෙස පයට දැනෙන ස්පර්ශයන් කෙරෙහි අවධානය රඳවමින් පියවර 15ක් එක් පමණ යාමට හැකිවිය. විවිධාකාර සිතුවිලිද පැමිණේ. එවිට ඒ සිතුවිල්ලක් ලෙස සිතමින් නැවත පයේ ස්පර්ශය ස්පර්ශය වෙත සිත රඳවා ගැනීමට උත්සාහ දරමි. මෙලෙස සක්මන් මළුවේ දෙපසට සක්මන් කොට එක් අන්තයක සිට බලන විට පෙර සක්මන් කළ අඩිපාර පෙනේ. එවිට මම මොහොතක් නතර වී සිට ත්‍රිලක්ෂණයේ මා දන්නා පරිදි මෙනෙහි කරමි. සීල දේ අනිත්‍ය බවත් දුක් සහිත බවත් මම මාගේ මාගේ ආත්මය කියා ගත හැකි දෙයක් නොමැති බවත් සිතමි. මෙලෙස සිහි කරමින් සක්මනේ යෙදීම නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙයි. නිවැරදි නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. මොකද මෙතෙන්දී අපේ සක්මණෙන් ওই ටික හදලා දෙනවා. අපි මෙතන හිතට අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි කියලා මේක මේ කාවද්දනවට වඩා අපි මේ භාවනාවේ යෙදීම හරහා ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරා යන්නේ. ඒකයි මම මුල්ම දවසෙත් කිව්වේ. අපි මේක හිත එක්තරා අන්දමකින් තත්වගත කිරීමක් නෙමෙයි කරන්නේ. ඒ වෙනුවට හිතේ ස්වාභාවිකවම මේ අනිත්‍ය දුක අනාත්ම ත්‍රිලක්ෂණය වැටහෙන්න ඉඩ හරීමක් කරන්නේ. ඒක තමයි ස්වාභාවිකව යන්න තියෙන පාර. මේක අපි බලෙන් කාවද්දන්න ගියාට හිතට වෙහෙසක් තියෙන්නේ. ඉතින් අනිත් එක දැන් හොඳට සක්මන් කරලා තියෙනවා. ඊට පස්සේ සක්මනේ ඒක සම්පූර්ණයෙන් අපි නවත්තලා දැන් අපි විතර්ක අවදි කළා. හිත නැවතත් හිතවිලි වල රඳවලා තියෙන්නේ. ඕක නෙමෙයි වෙන්න තියෙන්නේ. මේ හොඳට අර සක්මනේ වෙච්ච දේ ඒත් එක්කම යන්න දෙන්න. පුළුවන් තරම් හිත නිශ්ශබ්ද කරගෙන. ඇතුලේ කතාව අඩු කරගෙන තර්ක ඥාන පුළුවන් තරම් පැත්තකින් තියලා පුළුවන් තරම් මේ දැන්න දේත් එක්ක දැන්න දේට මොකද වෙන්නේ? දැනෙන දෙයට වෙන්නේ අනිත්‍ය බවට පත්වීමක්. දැනෙන දෙයට වෙන්නේ දැනෙද්දි ඒවා තියෙද්දි එක්තරාන්දක වෙහසක්. අනිත් මේ දැනෙන දේවල් එකක්වත් අපිට උමනා විදිහට නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. උමනා විදිහට නෙමෙයි හැසිරෙන්නේ. ඒ හරහා අන්න ගැඹුරෙන් චිත්ත අභ්‍යන්තරයේ ලොකු ත්‍රිලක්ෂණයක් වැඩෙනවා. ඒකට තමයි අපි යන්න තියෙන්නේ. ඒකටයි එල්ල කරන්න තියෙන්නේ. ඒක අපිට මේ કૃතිමව හදන්න බෑ. ඒක අපි පුළුවන් තරම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙතුරුවට ඒකට ලොකු මේ පිටුහලක් ලැබෙන්නේ ඒ වෙනුවට අපිට මේ හොඳට මේ අස්පනා අපිට තියෙන දේ අස්පනා අපිට නිරීක්ෂණය කිරීම හරහා චිත්ත සිතේ අභ්‍යන්තරයේ ලොකු ප්‍රඥාවක් දියුණු වෙනවා. එතෙන්ටයි යන්න තියෙන්නේ. හොඳයි. දෙවෙනි කොටස පරයන්ක භාවනාව. ආශ්වාසයට හා ප්‍රශ්වාසයට සිත යොමා නාසිකාග්‍රය මත සිත තබමින් ආනාපාන සතිය වඩමි. එෙහිදී ආශ්වාසය හා ප්‍රශ්වාසය පැහැදිලිව අත්දැකීමි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ උණුසුම් බව අත්දැකීමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර ඇති හිඩසත් ආශ්වාසය හා ප්‍රශ්වාසයේ ඇති යම් යම් දිගු කැටි ස්වභාවයන්ද අත්දැකීමි. සිතුවිලිද පැමිණේ. එවිට එය සිතුවිල්ලක් බවත් සිත පිට ගිය බවත් දැනේ. නැවත මුල් කර්මස්ථානයට සිත යොදමින් ආශ්වාස ප්‍රශ්වාසය දෙස බලා සිටින විට මුලින් තිබූ ආශ්වාසය ප්‍රශ්වාසයේ ගොරසු බව සියුම් වී ලාවට දැනේ. යම් යම් අඳුරු හුදකලා තත්වයකට සිත පැමිණේ. සිතුවිලිද විටින් විට බාධා කරයි. නැවත මුල් කර්මස්ථානයේ සිහි වෙයි කර්මස්ථානයේ සිහි කරමින් භාවනාව සිදු කරමි. යම් විටක එක්වරම ප්‍රපාතයකට වැටෙන්නාක් මෙන් ශරීරයේ ගැස්සීම් ඇත. මෙවැනි අවස්ථාවල නිදාගෙන නොසිටින බව දනි. භාවනාව මෙලෙසව අකණ්ඩව කරගෙන යන්නද ඔබ වහන්සේට නිදුක් නිරෝධයක් නැහැ. ඒ කියන්නේ අර සමහර වෙලාවට ඔය වගේ නිකන් ප්‍රපාතයකට යනවා වගේ නැත්නම් අර ඉස්සරහා තියෙන දෙයකට ඇදලා යනවා වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම දෙයක් වුණොත් මේ කියන්නේ එතෙන්දී සැහැල්ලුවෙන් ඉන්න බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මෙතන එක්තරා අන්දමක සමාධියක් හැදෙන්නේ. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. කරලා තියෙනවා මේ හොඟ හොඳින් කිසි වරදක් නැහැ අතරම. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුද්දක් පමණ ආනාපාන සතියේ සතිය පිහිටුවෙමි. ආනාපානය තුනී වී ගිය පසු ධාතු ලක්ෂණ කෙරෙහි සතිය පිහිටුවෙමි. මුළු ශරීරයේම වාගේ ධාතු ලක්ෂණ සතියට හසු කරගත්ෙමි. නමුත් ළඟකදී සිට ධාතු ලක්ෂණ සතියට අසු නොවේ. නැවත ආනාපානයට සතිය යොමු කළත් ආනාපානය බොඳ වූ ස්වභාවයක් ගනී. නමුත් උඩුතොලින් පිට කොහේ හෝ තැනක හුස්ම බොඳ වී දැනේ. එම නිසා සිතුවිලි හටගනී. එදිනදා ජීවිතයේදී සිතුවිලි ලෝභ ද්වේෂ ආදි වශයෙන් හඳුනාගෙන ඉවත් කිරීමට පුරුදුව සිටි නිසා මේ එන සිතුවිලිද හඳුනාගෙන ඉවත් කරමි. නමුත් දැන් සිතුවිලිද අඩු වී ඇත. භාවනා කරන කාල සීමාව තුළ වැඩි වේලාවක් අරමුණු වලින් තොරව සිටිමි. සක්මන පාද පොළවේ ගැටීම් කෙරෙහි සතිය පිහිටුවෙමි. මම දැන් සක්මන වැඩි කළෙමි. උපදෙස් පතමි. හ්ම් කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? හොඳයි. මේ වෙලා තියෙන දේ හොඳයි. ඒ කියන්නේ මේක මොකක්වත් මේ ඒ කියන්නේ පරිහීමක් නෙමෙයි මේ. ඒක නිසාට යන්න යන්න ඕක තමයි වෙන්නේ. අපිට මුලදී තමයි අරමුණු අරමුණු එක්ක අපි නිමිති ගනිමින් අරමුණු ප්‍රකට වෙමින් යන ගමනක් තමයි පටන් ගන්න. හැබැයි ක්‍රමානුකූලව යන්න යන්න අපි භාවනාව අකණ්ඩව කළා නම් අපි මේක මේකට භාවනාවට අකරතැබ්බයක් උනේ එහෙම දෙයක් උනේ නැහැනේ නේ. ගාන්ට වැඩි කරගෙන ගියානේ. ඉතින් එහෙම යද්දි අනිවාර්යෙන් ඔය තත්ත්වෙට තමයි එන්නේ. මෙතෙන්දී දැන් බලෙන් හිත වෙහෙසවලා අරමුණට දාන්න එපා දැන්. දැන් කියන්නේ සක්මන් කරනවා කියලා හිතන්න. සක්මන් කරද්දිත් නිකන් සැහැල්ලුවෙන් දැන් යන්න. ඔව් ඔව්. ඉතින් සැහැල්ලුවෙන් යන්න. ආනාපාන සතියද දැන් තාමත් යන්නේ නැත්නම් මේ නිරීක්ෂණය කරනවා තාම. ඔව් මේ මේවා නිකන් නිරීක්ෂණය කරමින් මේ ඉන්න. තවදුරටත් කය බොහොම සැහැල්ලුවෙන් දැන් නිරීක්ෂණය කරන්න. ඉස්සලා අපි තුමු දැන් මුලදී ටිකක් වෙහෙසවල නැත්තම් උවමනාවෙන් ටිකක් මේ වීරයෙන් නිරීක්ෂණය කරන්නේ. එහෙම නැහැ දැන් පොඩ්ඩක් අඩු වීරයකින් නිරීක්ෂණය කරන්න. මම කියන ටික තේරෙනව නේද? තේරෙනවා. ඒකට මේ අඩු වීරකින් නිකන් වෙන දේ දිහා පොඩ්ඩක් පැත්තකට වෙලා බලන් ඉන්නවා වගේ. අර ආයේ සක්මනේද්දිත් අරමුණ දිහා ඒ චලනයන් දිහා නැත්නම් දැනෙන දේ දිහා නිකන් පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා වගේ. ඒ විදිහට යන්න හිත දැන් විවේක වෙන්න දෙන්න. හිත ප්‍රමාණිකෝලව ඉස්සරහට යනවා. ඒ ඒකට උදව් කරන්නයි තියෙන්නේ. අපි දැන් බලෙන් වෙහෙසවල වීරයෙන් කරන්න යන්න එපා. එනකොට ඒ වෙනුවට දැන් ටික ටික අර අපි හිතමු උපමාවකින් කියනවා නම් අපි තුමු දැන් දරුවෙක් ඉන්නවා අඬ අඬ. අපි තුමු දැන් මෙයාව නලව ගන්නවා. ඉතින් අපි දැන් ටිකක් ඉතින් කවි කියනවා, අතට තට්ටු කරනවා, සෙල්ලම් බඩු අතට දෙනවා. ඉතින් දැන් ඔන්න නැලවුණා. ඊට පස්සේ ඔන්න දැන් නිින්දට යනවා. නිින්දට යද්දි ඉතින් අපි ඉතින් මොනා හරි කළා. දැන් දැන් නිදාගන්නෙද්දි අපි තවදුරටත් හොල්ලන්න ගියොත් එහෙම හැරෙනවනේ. අන්න ඒ වගේ දැන් මේ දැන් නිදාගන්න හදන්නේ. ඒ වෙලාවේදී පොඩ්ඩක් අතයින් කළා. දැන් මෙයාට මේ සමනය වෙන්න දෙන්නයි තියෙන්නේ. ඒ හින්දා දැන් මේ Tamanට තියෙන්නේ Taman නිකන් පැත්තකින් ඉඳලා අඩු වීරයකින් මේ කටයුත්ත දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ. කෙරෙන භාවනාවක් පැත්තට හරවන්න බෑ. හොඳයි. හොඳයි. ඔය යන විදිය හොඳයි. හොඳයි. හොඳයි. හරි. මේ ප්‍රශ්නේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ හුස්ම තුනී යාමෙන් පසු දැනෙනා දෙයට සිත යොමු කළෙමි. මෙසේ ධාතු දෙස බලා සිටින අතරම කිසිදා නොසිතූ 아무ත දෙයක් දසුන් සිහිය 아무ත දසුන් සිහිනසේ පෙනේ. මා ඊට මා අවදිව ඊතා හොඳින් සිටියත් ඊතා කෙටි අමුතු දසුන් සිහිනසේ හිතට ගෝචර වේ. මා ඒවා පෙනෙන බව අවබෝධ කළ සැනින් සිත ධාතුවකට යොමු කළෙමි. ශරීරේ පුරා තැන්නි තැන්නි චංචල ස්වභාවය ඊතා කුඩා අංශුමය ස්වභාවය ස්වභාවයද වරක දැනුනි. ස්වාමීනි, සිත භාගයට ඇදී යාමක් ගැන මම අසා ඇතිමි. මෙසේ 아무තු සිහින වැනි කෙටි දසුන් පෙනී යාම සිත භාගයට ඇදී යාමක්ද? මේ භාවනාවට බාධාවක්සේ හැඟේ. කුමක් කරෙන්ද පහදා දෙන්න. පේන දේවල් අතහැරලා දාන්න. මේ කියන්නේ භාවනා කරගෙන යද්දී විවිධාකාර සංඥා මතුවෙනවා. ඒ කියන්නේ අපේ හිත සියුම් වෙනවා. හිතපු රූප කර්මස්ථානය ක්‍රමානුකූලව කියන්නේ සියුම් වීමක්, ෂේ වීමක් සිද්ධ වෙනවා. එතෙන්දී ඔන්න ඇතුලේ තියෙන යම් යම් සංඥා මතුවෙන්න ගන්නවා. තමලාවට කලින් මතක් වෙච්ච මේ දැකපු දේවල් වෙන්න පුළුවන්. නැත්නම් හිතින් ප්‍රකල්පනය කරපු දේවල් වෙන්න වෙන්න පුළුවන්. ඉතින් මේවා මේවා එළියට එනවා. මෙතෙන්දී තමයි ඊළඟ අධීර තියෙන්නේ. මේවට අහු වුණොත් ඔන්න ඒව ඔස්සේ යනවා. තේරුම් ගන්න මේ මායя දාපු තොණ්ඩුවක් දැන් තියෙන්නේ. ඉතින් ඒ තොණ්ඩුවට අහු වෙන්න එපා. එන රූප සංඥා එකක්වත් ඔස්සේ යන්න එපා. ඒවා හිමීට බැහැර කරා. ඒවෙන් හිත බේරගත්තා. හිත මුදවගත්තා. දැනෙන දෙයටම දාන්න. භාග්‍රයට යන එකක් නෑ එතකොට. ඔව්. ඊළඟ කොටස ධාතු මනසිකාරය මෙනෙහි කරන අවස්ථාවේදී සිත ආශ්වාස ප්‍රශ්වාසයට තප්පර කීපයකට නැවතත් විටින් විට ඇදියා හැකිද? මොකද්ද මට තේරුන්නේ ධාතු මනසිකාරයේ මෙනෙහි කරන අවස්ථාවේදී සිත ආශ්වාස ප්‍රාශ්වාසයට තප්පර කීපයකට නැවතත් විටින් විට ඇදියා හැකිද? ඔව් වුණා නම් වෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ ඉතින්. ඒ කියන්නේ දැන් මුලදී තමයි මේ අපි ආනාපාන සතිය මෙතන පවත්නවා. දැන් ධාතු මනසිකාරයේ අපි වෙන තැනක් බලබලා ඉඳද්දී අර පුරුද්දට ආයි ආනාපානට යන්න ඉඩ තියෙනවා. හැබැයි හොඳට හුරුුණාට පස්සේ මුළු චිත්ත ශක්තියම මේ බලන තැන හොඳට බලාවි. එතෙක් ඉතින් පොඩ්ඩක් ආයි ආපසට පනිනවා. මොකද අර හුරු වෙලා තියෙන්නේ මේ නාසිකාග්‍රේනේ. එහෙනම් ආයි එතෙන් පනිනවා. ඒකට ඉතින් ආයිම ගෙනල්ලා අලුත් තැන තියන්න. ඔක පුරුදු වෙනකොට පයින් නැහැ හොඳට ඒ අලුතෙන් අපි තියපු තැන ඉන්න පටන් ගන්නවා. හොඳයි. අවසාන කොටස සක්මන් භාවනාවේදී හොඳින් පාදවල ස්පර්ශයන් මෙනෙහි වන විට සිත පිටට පිටතට නොයන විට ශරීරයේ උඩු කොටස ඊතා දැඩි බවට පත්වන බව තේරේ. එය හරියට පරයන්කේදී සමාධියේ ශරීරයේ දැඩිවන්නාසේ. මේ අවස්ථාවේදී මා කුමක් කළ යුතුද? ඇවිදින්න අමාරු නම් ඒ වෙලාවේදී එකඟ භාවයක් තියෙනවා නම් හිතේ සමාධි ස්වභාවයක් තියෙනවා නම් කලින් මතක් කළා වගේ ඉඳ එතන හිටගෙන පොඩ්ඩක් හිත එකඟ වෙන්න දෙන්න. හිත සමාධි වෙන්න දෙන්න. වරදක් නැහැ. එහෙම නැත්නම් Tamanට නොදැනුවත්වම කයේ يعني පාදවල තියෙන චලනයට පාදවල දැන්න දෙයට හිත යොදනවා වෙනුවට කයේ උඩ කොටසට අවධානය වැඩි වෙලා තියෙන්න පුළුවන්. තමන් බලන්න කර කර ඉඳද්දී සක්මන් භාවනාවේ යෙදෙද්දී යටිපතුල් වල එහෙම නැත්නම් දණ හිසෙන් යට ප්‍රදේශයේද අවධානය තියෙන්නේ. නැත්නම් නොදැනුවත්ව මේ කයේ උඩ කොටසක කොහේ හරි අවධානය නිකන් හිර වෙන ස්වභාවයක් තියෙනවද කියලා. එහෙම ස්වභාවයක් එහෙම ස්වභාවයක් තියෙනවා නම් ඒක මගහරව ගන්න පුළුවන් තරම් මේ යටිපත් වල දැනෙන දැනෙන දෙයකට හිත ගන්න. එතකොට මේ ওই தත්ත්වෙ මගහරව ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔතෙන්දී අපි කයේ උඩ කොටසකට දාලා එතන හිර කරගෙන යන්න ගියොත් සක්මණෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ අඩු වෙනවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ පෙර දිනේදී සක්මන් භාවනාව සම්බන්ධ දෙනෙත් පියවීමේ පියවීමේ සිදුවීමට අදාළව කමඨහන් ලබා දී පරයන්ක භාවනාව ගැන සඳහන් කරන ලෙස ඔබ වහන්සේට දැනුසේක. සාමින් වහන්සේ මා පරයන්ක භාවනාවේදී භාවනාව සිදු කිරීමේදී පළමුව ආශ්වාස හා ප්‍රාශ්වාස දීර්ඝව සහ විශාලව නාසිකාග්‍රයට දැන්නේ. දිගින් දිගටම භාවනාව කිරීමේදී කෙමෙන් සිනිඳු වීමක් සහ කෙටි වීමක් සිදුවේ. ආශ්වාසයේ කෙමෙන් නැති වී ප්‍රශ්වාසයේ පමණක් දැනෙන්නට පටන් ගනී. මෙලෙස ටික වේලාවක් ගතවන විට ආශ්වාසය නැති බව මට වැටහි නැවත නාසිකාග්‍රයට අවධානය යොමු වේ. එවිට නැවත ආශ්වාසයට හා ප්‍රාශ්වාසයට කෙටි ආකාරයෙන් දැනෙන්න පටන් ගනී. නැවතත් ඉහත ආකාරයෙන්ම ආශ්වාසය නොදැනී ප්‍රාශ්වාසය පමණක් දැනේ. මේ අයුරින් දිගටම සිදුවේ. ඔබ වහන්සේකින් කාරුණිකව කමටහන් ණයද සිටින. කිසි පරදක් නැහැ. ඕක දිගටම කරන්න. ඒ කියන්නේ ඔය විදිහට තව ඔය තියෙන දැනෙන සේ සියුම් වෙනස්කම් හොඳින් දැනුවත් වෙමින් ආනාපාන සතිය යෙදෙන්න. මොකද මේ කියන්නේ විශේෂයෙන් සකස් කළ යුතු දෙයක් නැහැ. ක්‍රමයේ තේරලා තියෙනවා, හිත එකඟ වෙලා තියෙනවා, Tamanට වෙනස්කම් තේරලා තියෙනවා. තව දිගට කරගෙන යන්නයි තියෙන්නේ. දැන් ප්‍රශ්නේ ගෞරව ස්වාමීන් වහන්සේ මට සක්මන් භාවනාව වඩන විට ඇසපිය ගොඩක් එක දිගට වැඩි කලවර වී යයි. ඉන්පසු ආලෝක ධාරා ගමන් කිරීමක් සිදු වී ඇස් ඇරීමට උත්සාහ කළත් එය කළ නොහැකි විය. ඉන්පසු හිස් බවක් දැනුනි. ඉන්පසු අරමුණක් නොමැති නිසා භාවනා කිරීම අපහසු වේ. පර්යංක භාවනාවේදී සුලං රැල්ල නොදැනී ගොස් හිස් බවක් දැනුනි. එවිට ටික වේලාවක් සිට ශරීරයේ දෘඩ තැන් වරන් ඇතුළ ගැටීමට අධිස්ථාන වලට අවධානය යොමු කළෙමි. එවිට එම දෘඩ ස්ථාන ලිහිල්වන ආකාරයත් දැනුනි. එය මට පාලනය කළ නොහැකි විය. එවිට මම නැවත ආනාපාන සතියට ගියෙමි. ඉදිරියට කළ යුත්තේ කුමක්දයි පහදා දෙන මෙන්න ඉල්ලා සිටිනවා. කාගෙද කියලා කියන්න පුළුවන්ද? කාගෙද ප්‍රශ්නේ? ඔව් කොච්චර විතර කාලයක් තිස්සේ භාවනා කරනවද දැන්? පටන් ගත්තේ ස්වාමීන් වහන්සේ මෙහි ආවට පස්සේ. ඔව්. ඒ කියන්නේ මේ මේ පාර ආවට පස්සේ? ඔව්. එහෙමයි. හොඳයි. එතකොට ඒ කියන්නේ ගෙදරදී එහෙම භාවනා කළාත් නැහැ. නැහැ. කළා නැහැ. කළා නැහැ. හොඳයි. එතකොට ම්ම් කියන්නේ සක්මනේදී විනාඩි 10ක් යනකොට ඇස්පී වෙනවා. මුලින් නම් ගොඩක් වෙලා ගියා. දැන් විනා තප්පර දෙකෙන් තුනෙහොත් ඇස්පිල්ලන් වැඩිලා ඇස් දෙක පිය වෙනවා. ඉස්සරහට ඒතකොට ඉන් එහාට යන්න බැරි ගතියක් තියෙනවා. යන්න බැරි වෙනවා. ඒ කියන්නේ කරුවල වගේ වෙලා පේන්නේ නැතුව යනවා. හොඳයි. ඉඳගත්තාම එතකොට ආනාපාන සතිය ඉන්නකොටත් ඔය දෙයම වෙනවද එතකොට? නෑ ආනාපාන සතියේදී මේ අර එතන අර හිස් බවට ඇවිල්ලා ඊට පස්සේ නිකන් හිස් බවක් කියන්නේ මොකද්ද? කිසිම දෙයක් දැනෙන්නේ නැතුව යනවා. ඔව්. ඒ කියන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත පවත්වාගෙන ඉන්නවා. මුලදී මුලදී Taman තේරෙනවා දැන් මේ යන්නේ ආස්වාසය, දැන් මේ යන්නේ ප්‍රසවාසය කියලා වෙන් කළ හඳ ගන්න පුළුවන්. ඔව් මුලදී පුළුවන්. ඊට පස්සේ අර දැනෙනවා නාස් වලට තෙල දැනෙනවා. ඒ වුණාට ටිකක් වෙලා ගියාම මොනවත්ම නොදැනී යනවා. ඊට පස්සේ නිකන් මුකුත්ම මනසට එන්නේ නැහැ. හරි. ඒ වෙලාවේ කියන්නේ මුකුත්ම නොදැනී යන අවස්ථාවේ හිතට සිතුවිලි එන්නේත් නැද්ද? නෑ සිතුවිලි මොනවත්ම එන්නේ නැහැ. නිකන් හිස් බවක් තියෙනවා. ඒ පළවෙනි අවස්ථාවේදී නම් ගොඩක් වෙලා එතන පැවතුණා. ඊට පස්සේ මාරහා ඔබ වහන්සේ ප්‍රකාශ කරානේ අර දෘඩ තැන් වලට යන්නේ. ඊට පස්සේ ඔව් වලට වගේ මේ හිත යොමු කරා. එතකොට අත් නිකන් සැහැල්ලු වෙන බවක් දැනුණා. නිකන් දිග ඇරිලා මෙහෙම යනවා වගේ දැනුණා. ඊට පස්සේ දෙපා වලට යොමු කරපුවාම දෙපත් විහිදලා ඒ වගේ යනවා දැනුණා. ඊට පස්සේ කොන්ද ඒ පැත්තට යනකොට ඒත් විහිදලා යනවා වගේ දැනුණා. ඊට පස්සේ නිකන් බය හිතුණා දැන් අනිත් අයගේ වැදෙයිද එහෙම කියලා. ඒ වගේ නිකන් අරමුණකට ආවා. ආවට පස්සේ ඇස් දෙක අරින්න උත්සාහ කරාට අරින්න බැරි වුණා. ඊළඟ මම ඊට පස්සේ ආයෙ මං ආනාපාන සතිය නාසයේ වෙත ආයෙ සිත යොමු කරා. ඊට පස්සේ නිකම්ම හැරින්න පුළුවන් වුණා. එතකම්ම අරින්න බැරි වුණා. ඔව් මං හිතන්නේ කෙලින්ම කයට කයට යොදන්නෙත් නැතුව හිත දිහාම බලන්න යන්න පුළුවන්. يعني වාඩි වෙලා නිකම් බලන්න ඕනනම් විනාඩියක් දෙකක් ආනාපාන සතිය කරනවා. හිත හිත එකඟ වෙලා තියෙනවා නම් හිතට කියන්නේ සමා කියන්නේ කය නොදැනී ගිහිල්ලා වගේ සැහැල්ලු වෙලා තියෙනවා නම් බොහොම සැහැල්ලුවෙන් හිත දිහා බලන්න. එහෙම බැලුවද? එහෙම බලන්න අර කිව්වට ඒක කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් අර මුල් අවස්ථාවේදී ගොඩක් වෙලා ඉන්න පුළුවන් වුණානේ. නමුත් දැන් අර හිතට නිකන් අර මේ මොකද්ද වෙන්නේ කියලා නොතේරෙන නිසා වගේ අර තප්පර ගානක් තුලදී අර සහැල්ලු බව නැති වෙලා හිතට අර චිත්ත වේග ගලා ගැනීම සිද්ධ වෙනවා. ඔව්. පොඩ්ඩක් ඉතින් ඒ කියන්නේ හුරුව නැතිකම තියෙන්නේ. කයේ ආනාපාන සතියත් නොකර කෙලින්ම කයේ දැනෙන තැන්වල පොඩ්ඩක් හිත පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවද? එහෙම පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ දැන් ඔය කරලා තියෙන විදිහ වරදක් නැහැ. ඒ කියන්නේ ආනාපාන සතියෙන් පොඩ්ඩක් හිත එකඟ කරගත්තා. වදින තැන්වලට පොඩ්ඩක් හිත යොදාගෙන ඉන්නවා. එතන චුට්ටක් එතන ටිකක් බලන අතරේ බලන්න හිත නිශ්ශබ්ද වෙලා නම් ඒ කියන්නේ කෙලින්ම මේ මේ කෙලින්ම චිත්තානුපසනාවෙම යන්න පුළුවන් හැකියාවක් තියෙවි. ඒකයි මට නම් තේරෙන්නේ ඒ කියන්නේ කියන යන විදිහට තේරෙන්නේ කෙලින්ම එතනට දාන්න පුළුවන්. කිසිම දෙයක් ස්වාමීන් වහන්සේ දැනෙන්නේ නැතු යන දැන් මේ වේදනාවක් කියන දෙයක් තේරෙන්නේ නැහැ. ඒක තමයි. ඒක තමයි. මේ පැත්තෙන් යන්න අමාරුයි. ඒ කියන්නේ මේ පැත්තෙන් යනවට වඩා හරි ලේසි දැන් චිත්තානුපසනාවට දාන එක. ඒ හින්දා අර චිත්තානුපසනාවට දානවා කියන්නේ මහා ඒ කියන්නේ ගැඹුරක් කරගන්න එපා. මේක මේ අමාරු දෙයක් කියලා හිතන්න එපා. හිත දිහා බලනවා කියන්නේ හිතට එන සිතුවිලි මොනවාද දිහා යන්නේ මේ වෙලාවට. එහෙම එහෙම කිව්වොත් තේරෙනවද? එතනදී තමයි දැන් මම අර උත්සාහ කරා ස්වාමීන් වහන්සේ අර ඊයේ ප්‍රකාශ කරානේ අර කරවල වගේ වවට පස්සේ එක තැනක සිත තියාගන්න උත්සාහ කරන්න කියලා. එහෙම එහෙම වෙහසන් වෙන්න අවශ්‍ය නැහැ. දැන් කලවර වගේ තැනට ආවා. නිකන් ඔහේ ඉන්න තියෙන්නේ තන. අනේ ඒක තමයි චුට්ටක් තේරෙන්නේ. දැන් අර දැන් ස්වාමීන් වහන්සේ අපි භාවනා කරේ දැන් අරමුණක් තියාගෙනනේ දැන් ආස්සේ අර දැන් අරමුණ නැති තැනට පනින්නෝ දැන්. දැන් අරමුණක් නැති තැනකට පනින්නේ කොහොමද කියන එක තමයි තේරෙන්නේ නැත්තේ. ඒක තේරුම් ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් ඔතෙන්ට කියන්නේ ඇතම් කෙනෙක් ඉන්නවා ඔතෙන්ට යන්න පුළුවන් ඍජුවම. ඔතෙන්ට යන්න හැකියාව තියෙන අය ඉන්නවා. ඒ නිසා දැන් ඔතෙන්ට ගිහාම අපි අරමුණක් දෙන්න ගත්තොත් හිත මේ කයත් වෙහෙසනවා හිතත් වෙහෙසනවා භාවනාව අවුල් වෙන එකයි වෙන්නේ. එතෙන්ද ඒ නිසා අපි තුමා ආනාපාන සතියෙන් ඔන්න අරමුණක් තියෙනවා. යම් පමණක අරමුණක් තියෙනවා. හැබැයි ඒ අරමුණ සියුම් වෙලා හිත හිස් වෙනවා නම් ආනාපාන සතිය ඉඳද්දි දැන් හිතට මොකක්වත් අරමුණක් නැහැ. ඒ තරම්ම කය කයත් නොදැනී ගිහිල්ලා තියෙන්නේ. හිත දැන් කියන්නේ මෙතෙන්දී කෙලින්ම මේ චිත්තානුපස්සනාවෙන්ම නැත්නම් ධම්මානුපස්සනාව ඒ දෙකෙන්ම තමයි යන්න තියෙන්නේ ඉස්සරහට. එතෙන්ද යද්දී නිකන් සැහැල්ලුවෙන් වෙනදා බලලා නැද්ද අපි භවනා නොකරන වෙලාවේදී හිතට එන දේවල් දිහාම දැනුවත් වෙලා තියෙනවද? ගාක් සිතුවිලි ගලාගෙන එනවද නැත්නම් හිත නිකන් නිස්කලංකව නිකන් gedara වගේ නැත්නම් නැවතිලා වගේ ඉන්න ස්වභාවයක්ද අදකින්නේ? ඒ නැවතිලා වගේ තියෙන ස්වභාවයක්ද? ඒ කියන්නේ ආව දවසේම නම් ගොඩ දේවල් මනසට චිත්ත වේග ආවා. නමුත් දැන් එහෙම දේවල් දැනෙන්නේ දැනෙන ගොඩාක් අඩුවෙන්. කියන්නේ හැම පොඩ්ඩක් වගේ තමයි. අනහරි. එහෙනම් දැන් කියන්නේ වාඩි වෙලා මුකුත් වෙහෙසෙන්නේ නැතුව නිකං සැහැල්ලුවෙන් හිත දිහා බලන් ඉන්න. හිත දිහා බලන් ඉඳද්දි පොඩ්ඩක් නිකන් ඔවට එන්න දෙන්න. දැන් තල්ලු කරන්න යන්න එපා. එන දේවල් බලෙන් තල්ලු කරන්න යන්න දෙන්න එපා. එන දේ දිහා දැනුවත් වෙනවා. අපි හිතමු දැන් ගෙදර මතක් වුණා. ඉතින් දැන් මතක් වුණා. දැන් කියන්නේ පොඩ්ඩක් ප්‍රඥාව පැත්ත දියුණු කරන්න පුළුවන්. දැන් මේ ආවේ අපි හිතමු ගෙදර ඉන්න කවුරු හරි මතක් වුණා නම් මෙතන තියෙන තණ්හාවක්. කවුරු හරි ඇලීමක් එස්නනේ මතක් වුනේ. ඒ ඒක නිරීක්ෂණය කරන්න. මේ සිතුවිලි ටික ඉපයක් ආවා. සිතුවිලි දිහා පොඩ්ඩක් බලනකොට ඔන්න ඒ යක තියෙන ඒ තණ්හාව තේරෙනවා. තේරුණා නම් දැන් හිත එතනින් නිදහස් කරගන්න. නිදහස් කරලා ඒ ටිකට හැම්ම යන්න දුන්නා. ආයෙත් හිත නිකන් හිස් බවට ආවා. ඊළඟට අපි තුමු මා කරි Tamanට වෙච්ච සිද්ධියක් නිසා අපි තුමු ද්වේෂයක් ඔන්න හරහා ආපු සිතුවිලි ටිකක් තියෙනවා. අන්න ඒක මේ ද්වේෂය කියලා තේරුම් ගන්න. ඒකටත් අහු වෙන්න එපා. දේශය දේශයට පොහොර දාන්න එපා. කෙලින් මේ සිතුවිලි ටිකෙන් බේරිලා ඒ ටිකටත් යන්න දෙනවා. ආයේ හිත හිස් වෙනවා. ඊළඟට අපි තුමු මොනා හරි ඔන්න එතරම් මම මෙහෙම මෙහෙම කරා. දැන් මම මෙහෙමයි ඉන්නේ කියලා නිකන් අර කෙනෙක්ව හදන ස්වභාවය, මමෙක්ව හදන ස්වභාවය තියෙන්නේ. ඒ කියන්නේ මම අන්න අතෙන්දි මෙන්න මේ විදිහට කතා කළා. දැන් එහෙම කරපේක හොඳයි කියලා. අර දැන් කෙනෙක්ව හදන ස්වභාවයක් තියෙන්නේ. අන්න ඒ වගේ සිතුවිලි තියෙනවා. ඒ ඒව ගැන තේරුම් ගන්නවා. ඒව තේරුම් අරගෙන ඒවටත් හැමම යන්න දෙනවා. කියලා පොඩ්ඩක් හිතට විවේක වෙන්න දෙන්න. හිත පුළුවන් තරම් සැහැල්ලුවෙන් තියන්න, හිස්ව තියන්න. ඒ ඒ හරහායි දැන් යන්න තියෙන්නේ. දැන් විවේකීව තමයි යන්න තියෙන්නේ. නැතුව අරමුණු යොදලා යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ හිතේ යම් වැඩිමක් තියෙනවා. අරන් ආපු වැඩිමක් තියෙනවා. ඒක තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අලුතෙන් ආයේ මේ අරව ඔස්සේ මේ අරමුණුත් එක්ක යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ කායानुපසනාවෙන්ම යන්න ඕනේ නැහැ. කෙලින්ම චිත්තානුපසනාවට දාන්න පුළුවන් හැකියාව තියෙනවා. තමන් තේරුම් ගන්න ටික ටික කියන්නේ අපි මේවට අපේ සතිය මදිනම් මේවයි මුලා වෙනවා. ඒ කියන්නේ හිතට සිතුවිලි එනවා සතිය මදිනම් අනිවාර්යෙන් මුලා වෙලා ඒවා ඒ සිතුවිලි අපිව ග්‍රහණය කරගෙන එයා කතාවක් හදාගෙන එහාට යනවා. නමුත් දැන් හිතේ යම් විවේක සබාවක් අහුවෙලා තියෙනවනේ. යම් හිස් ස්වභාවයක් නැත්තම් සිතුවිලි අඩු ස්වභාවයක් අත්දැකලා තියෙනවා. අන්නේ පැත්ත තමයි අපි දැන් ප්‍රගුණ කරන්න ඕනේ. එතන තමයි විවේකයක් තියෙන්නේ. එතන තමයි නිදහසක් තියෙන්නේ. එතන තමයි කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයක් තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා සනාරම්මනා භික්කවේ uppajjati papaka akusala dhamma no anarammana. දැන් මහණෙනි මේ හිතේ යම් තාක් අකුසල් ස්වභාවයන් හටගන්නවා නම් ඒ අකුසල් ස්වභාවයන් හටගන්නේ අරමුණක් ඇසුරු කරමින්. ඒ කියන්නේ යම් අවස්ථාවක හිත අරමුණක් ඇසුරු කරන්නේ නැත්නම් එතන තියෙන්නේ නික්ලේශී ස්වභාවයක්. එතන තියෙන්නේ කෙලස් නැති ස්වභාවයක්. හැබැයි ඉතින් තාම ඒක පවත්වන්න බෑ. මොකද ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන් තියෙනවා. ඒව හරහා ඔන්න ආයි කෙලස් ටිකක් එනවා. ඉතින් ඒ කෙලස් එනකොට ආයිත් ඔන්න අපේ චිත්තානුපසනාවේ තියෙන ක්‍රම යොදනවා. අපි තුමු එතෙන්දී අපි අනිත්‍ය වශයෙන් දැකලා යකට යන්න දෙනවා. නැත්නම් ඇතුලේ තියෙන කෙලෙස් ස්වභාවයන් දැක ගන්නවා මෙතන තියෙන තණ්හාවක් කියලා නේද අහු නොවි ඒක යන්න හරිනවා. නැත්නම් මෙතන තියෙන දික්තියක් කියලා අහු නොවි යන්න යන්න හරිනවා. ඊළඟට මෙතන තියෙන්නේ මුලා කරන ස්වභාවයක් මම එක් හදනවයි කියලා අන්න අහු නොවි යන්න හරිනවා. මේ විදිහට අර එන එන හැම කෙලෙස් වලින්ම හිත නිදහස් කරගන්න ඕනේ. හිත නිදහස් කර කර හිත විවේක වෙන්න දෙන්න තියෙන්නේ. හිත එතකොට ඇසුරු කරන්නේ බොහොම කියන්නේ විවේකී ස්වභාවයක්. අතිශය සරල ස්වභාවයක්. දැන් බලන්න අර හිස් ස්වභාවය තුළ තියෙන්නේ අතිශය සරල බවක් තියෙන්නේ. අරමුණක් එක්ක ඉඳිද්දි ඒ අරමුණේ තියෙන ගති ලක්ෂණ ඔක්කොම හිතට එනවා. අරමුණේ තියෙනවා නම් යම්සේ වර්ණයක් ඒ වර්ණයෙන් හිත වර්ණ ගැන්වෙනවා. නමුත් අරමුණ ඇසුරු නොකරන වෙලාවෙදී හිතේ තියෙන ස්වාභාවික මේ නික්ලේශී ස්වභාවයන් ස්වාභාවික தත්ත්වයටමයි එන්නේ. දැන් බුදුරජාන් වහන්සේ කියන්නේ පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං දැන් මේ හිත නිරන්තරයෙන්ම කෙලසෙන්නේ මේ බාහිරින් එන කෙලස් සිතුවිලි නිසා. යම් අවස්ථාවක මේ කෙලස් ටික හිතෙන් අයින් වුණා නම් හිතේ තියෙන මේ ස්වාභාවික එයාට නිකන් උප්පත්තියෙන් හම්බුණා වගේ තියෙන. එයාගේ තියෙන අර මේ මූල පිරිසුදු ස්වභාවයට යනවා. එතෙන්ට තමයි විපස්සනා හරහා අපි එක්කගෙන යන්නේ. ඉතින් ඒ ටික වෙලා තියෙනවා කොහොම හරි හේතුන් හරහා. ඉතින් ඒ ස්වභාවය දැන් වර්ධනය කරන්න. දැන් හිත දිහා බොහොම සහැල්ලුවෙන් බලන් ඉන්නවා. අපි තුමු සිතුවිලි එනවා අහු නොවි යන්න අරනවා. එක්ක අනිත්‍ය දිහාට බලනවා නැත්නම් මේ යට තියෙන කෙලෙසේ තේරුම් අරගෙන අහු නොවි යන්න හරිනවා. ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හිත පුළුවන් තරම් විවේක කරන්න ගන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. තේරුම් හරි. කෙටි ප්‍රශ්නයක් කියලා දෙන්න. කරුතර ස්වාමීන් වහන්සේ තව කීයක්ද තියෙනවද දන්නේ නැහැ. හතක් තියෙනවා. කෙටි ප්‍රශ්න දෙන්න. හොඳයි. මම භාවනා කිරීමට කැමති අයෙකුද පිළිවෙලත් ලස්සනටත් ඇඳීමට කැමති අයෙක්මි. රැකියාවට හා ගමන් බිමන් යාමේදී සුවඳ විලවුන් හා ආලේපන ගල්වමි. ශරීරයේ මෙලෙස සැරසීම බොරුවක් බව මම දනිමි. එහෙත් එම ආකාරයෙන් ඇඳුම් පැළඳුම් ඇඳීමට මම ප්‍රිය කරමි. මා අභාවික ඥානයක් ඇති අයෙක්ද? භාවනා කිරීමට නුසුඳුසු අයෙක්ද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. නෑ දැන් අපි ඔක්කොම සිල් ඇඳුම් ඇඳන් ඉන්නේ. දැන් අද පවුඩර් ගෑවේ නෑ නේද මම හිතන්නේ. හින්දා දැන් සිල් අරන් ඉන්න හින්දා දැන් බලන්න උත්සාහ කළා. දැන් අද ඇඳුම් පැළඳුම් මේක ලොකු අලංකාර කරෙත් නැහැ. සිල් ඇඳුම් ඇඳන් ඉන්නේ. දැන් හරි සරලව ඉන්නේ. එහෙනම් දැන් භව්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් උත්සාහ කළ බලන්න දැන් පුළුවන් වෙයි. හොඳයි. ඔව් මොකක්ද දැන් නැහැ. ඔව්. ඔයාගේද ප්‍රශ්නය? නෑනේ. <laughs> නෑ නෑ කමන්නේ අපි තා පොඩ්ඩයින් තියෙන්නේ. ඉස්සරහට යන්න. අද ඉවර කරමු. අවසාන දීර්ඝ ප්‍රශ්නේ. මේක බලන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ මුල් කර්මස්ථානය නාසිකාග්‍රේ නාසිකාග්‍රේ ආනාපාන සතියයි. ඒ ක්‍රමයෙන් වියකී ගිය පසු ධාතු ලක්ෂණ ප්‍රකට වන බැවින් ඒවා මෙනෙහි කරමි. මාස කිහිපයක් සිටම වායෝ ධාතුව වඩාත්ම ප්‍රකටව තිබිනි. එහි ස්වභාව ලක්ෂයන් මෙනෙහි කිරීම දැනට මාසයක් පමණ කාලයක් කළෙමි. සක්මන් භාවනාවද පැයකට ආසන කාලයක් කර පරයන්කයට යාම සාමාන්‍ය ක්‍රමයයි. අද දින උදේවරුේ පැයක පමණ සක්මණෙන් පසුව වරහන් ඇතුලේ ඒ සඳහා පාදය පොළවේ ස්පර්ශ වීම හා ධාතු ලක්ෂණ විමසමින් සක්මණේ යෙදුණෙමි. පරයන්කයට ගොස් ඊට ඉක්මනින්ම ආශ්වාස ප්‍රශ්වාසය නොදැනී ගොස් පාදයේ ඊට ස්වල්ප චලන ස්වභාවයක් දැනුනි. වරහන් ඇතුලේ පාදයට ඉදිරියට පාදයේ ඉදිරියට ඇදී යාම ඉන්පසු කිසිදු ධාතු ලක්ෂණයක් හෝ ආශ්වාස ප්‍රාශ්වාස වායුව හෝ නොදැනිනි. ඊටාම සල්ප වශයෙන් ඈතින් හා ගැඹුරෙන් ආශ්වාසයක් පමණක් යන්තමින් දැනී ගියත් එයද නොදැනීම ගියේය. මෙනෙහි කිරීමට කිසාවක් නොවන බැවින් භාවනාවේ භාවනාවෙන් මිදුනේමි. කාලය විනාඩි 40ක් පමණ ගත වී තිබුණි. හවස් සරුවේ පැය භාගයකට පමණ සක්මණෙන් පසුව පරයන්කට ගිය විටද උදේවරුවේ මෙන්ම ආශ්වාස ප්‍රාශ්වාස වායුව නොදැනී ගොස් පාදයේ සල්ප චලනයක් වී ඉන්පසු කිසිදු අරුමුණක් නැතුව සිටීමට සිදුවේ. මා කුමක් කළ යුතුද? යන අදහසට හා මෙනෙහි කිරීම කිසිත් නැත යන හැඟීම ඇති වී මෙම භාවනා ගැටලුව අද දිනේ ඉදිරිපත් කළ යුතුය බැවින් භාවනා අවසන් කළෙමි. මේ සඳහා කාලය විනාඩි 35ක් පමණ ගත වී තිබිණු. මෙබඳු විටක භාවනාවේ ඉදිරියට යායුත්තේ කෙසේදයි පහදා දෙන්න. ඔව් ඉඳගෙන කරන එක ගැන මුත් කියලා නෑ නේද? කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ආ එතකොට මෑනියෝ ධාතු මනසිකාරණේ බල බල හිටියේ නේද? එතකොට දැන් සක්මන් භාවනාවේ පොඩ්ඩක් ගන්න කමන්නේ. සක්මන් භාවනාවේ යෙදෙනවා. සක්මන් භාවනාවේ ධාතු ලක්ෂණ හොඳින් බල බලා හිටියා. ඊට පස්සේ දැන් මුකුත්ම ධාතුන් පෙනෙන්නේ නැතුව යනවා. මුකුත් වැටහීමක් නැතුව යනවාද? පරයන්කේදී. ආ සක්මනේ නෙමෙයිද? ඔව්. ඔව්. එන්නේ නැද්ද දැන්? සක්මනේදී පේනවද හොඳට ඒවා? ඔව්. පේනවා. ඊට පස්සේ මොකද කර කර හිටියේ? ඒ කියන්නේ පේනුණා ඊට පස්සේ ඒව නැති වුණාද? ඔව්. ඊට පස්සේ මම බඩක් කියලා මම ඉච්චේ ඔව් ඔව්. හරි. මේක අහුවෙන්නේ නැත්තේ. බලන්න චොට්ටක් ඉඳගෙන දැන් කරන්න ගියාම අපි තුන් යම් අවස්ථාවක ධාතු ලක්ෂණ මතුවෙනවා කියලා. <clears throat> මේ එක පාර්ටම හුඟක් වෙලා සක්මනේ ඉන්නේ නැතුව යන්න පොඩ්ඩක් පරයන්කයට ගිහිල්ලා අපි තුමු ධාතු ලක්ෂණ මතුවුණා. බලන්න ගත්තා කියලා හිතන්නකො. ඒවා බලබලා ඉඳද්දී හිත නොපෙනී යනවා නම් ධාතුන් ධාතු ලක්ෂණ නොපෙනී යනවා නම් ඒ නොපෙනී ගිය වෙලාවේදී ආයි බලෙන් දැන් මතු කරන්න යන්න එපා. දැන් සෑහෙන කාලයක් කරනවනේ වැඩේ. ඔය දැන් සායන කාලයක් තිස්සේ ඔයක කරද්දී ඕක ඒ ධාතු ලක්ෂණ මතුවේවි තිබිලා ඒක සමනය වීමකට යන්න යෑම වෙන්න පුළුවන්. ඒ හින්දා එතෙන්ටද දැන් යන්නේ කියලා පොඩ්ඩක් තමන්මයි බලන්න තියෙන්නේ. නිසා පොඩ්ඩක් ඔය දෙයම නැවතත් කරනවා. කරද්දි සැහැල්ලුවෙන් කරන්න. බලෙන් ඒවට දාන්න යන්න එපා. ටිකක් සැහැල්ලුවෙන් බොහොම වීරය අඩුවෙන් හැබැයි සැහැල්ලුවෙන් හිත එකඟයි. හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳද්දී ඔන්න ඒවා ඔන්න අපි තුමු කම්පන ස්වභාවයක් අහුවෙන්නේ මොනවාද ධාතු ලක්ෂණ කියලා අහුවෙන්නේ සාමාන්‍යයෙන්. ඔව් තිබුණේ මට විස්තර කරන්න තව ෂොට්ටක්. ඒ ටිකමයි කයේ පේන්නේ ඒ ටික. තිබුණේ. ඒ ටික දැන් බලාගෙන ඉන්නවා. හරි. අද පජන්ත දෙකේදීම ඒක සමනේ වුණා. නැති වෙලා ගියා. කමක් නැහැ. දැන් ඊළඟ එකේදීත් බලන්න ওই විදිහම නැති වෙලා යනවාද කියලා. දැන් වරදක් නැහැ. වෙන දේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ආයෙත් ওই දේ වෙන්න බලබලා ඉන්නවා. බලබලා ඉඳද්දී ඔන්න සමනේ වෙලා යනවා. සමනේ වුණාට පස්සේ ආයේ අලුතෙන් මුකුත් කරන්න යන්න එපා. ඔව්. නිකන් එහෙම්ම ඉන්නයි තියෙන්නේ. <laughs> ඒ මුකුත් නැත්තම් මුකුත් නැත ඉන්නයි තියෙන්නේ. <laughs> ඒක තමයි මෙතෙන්ට යන්න තියෙන්නේ. ඔව් නැගිටින්න නැතුව ඉන්නයි තියෙන්නේ. දැන් මෙතෙන්දී අපි යන්නේ ඒ කියන්නේ අරමුණක් සහිත මට්ටම එකක්. දැන් ඔය ටික ටික ධාතු මනසිකාරයෙන් ඊට පස්සේ දානවා අපි අරමුණ රහිත පැත්තකට. එතෙන්දී අපි මොනවා හරි කරනවා කියන්නේ භාවනාවෙන් භාවනාවට අකුල් හෙලීමක් කරන්නේ. එතෙන් ඒකයි දැන් ධාතු මනසිකාරය හොඳට කර කර ඉන්න. හොඳට හිත නිශ්ශබ්ද කරගෙන ධාතු දිහා බල බලා ඉන්න. ධාතු දිහා බල බලා ඉන්න ඉන්න ඉන්න ධාතුන්ගේ අර ඒ ගති ලක්ෂණ වැටහීමනේ යනවා. වැටහීමින් යනවා. මෑණියෝ අර ගිය පාර වැඩසටහනේදී කිව්වේ මේවා අනිත් වශයෙන් තේරෙනවා හරි මේ කියලා කිව්වේ. ඒ ටික දැන් මේ අභ්‍යන්තරේ වදිනවා හොඳට. ගැඹුරට වදිනවා. වැදුනට පස්සේ මේක ටික ටික ටික ටික අතහැරෙනවා. ඒක තමයි දැන් ඔය වෙන්නේ. ඒකට දැන් අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. දැන් ඔය ඒ ටික ගන්න නොදැනී ගියාට පස්සේ මුකුත් නැහැ අන්තිමට. ඒ කියන්නේ හිස් බවකට එන්නේ. ඒ හිස් බව තුල අපි ඉන්න පුරුදු වෙන්න ඕනේ දැන් ඊළඟට. ඒක තමයි. හිතෙල්ලක් එන්නේ නැත්නම් හොඳයි. ඔව්. ඔව් ඒක තමයි. දැන් එතෙන්දී ඒ කියන්නේ අපි තුමු ධාතු දිහා බල බල හිටියා. වෙනස් වීමක් දැක දැක හිටියා. ඒකත් ඔන්න සමනේ වුණා. දැන් තියෙන නිකන් ඔහේ ශාන්ත බවක්. නිකන් ඔක්කොම නිකන් අර අපි තුමු ගලගල තීච්ච වතුරක් නිකන් ඔහේ නිශ්චල වුණා වගේ. ඊළඟට නිකන් අර බොරළු පාරක ගැසි ගැසි ගැසි ට්‍රැක්ටර් එක ගිය ගමන ඔන්න එකපාර නිකන් කාපට් එකේ රටනවා වගේ. නිකන් අර නිකන් කම්පණය විවිචිත ස්වභාවය සම්පූර්ණයෙන් සමනය වුණා. ඒ සමනය වෙච්ච ස්වභාවය තුළ සැහැල්ලුවෙන් ඉන්න. එතන එතන තියෙන එකම දේ මුකුත් නොකරින් දීමයි. එතෙන්ට ගියා බොහොම නිකන් ඒ ඒ ඒ ඒ දේ තුළ බොහොම සතුටින් සැහැල්ලුවෙන් සියල්ල ලැබුණා කියලා වගේ නිකන් අර තියෙන තෘප්තිමත් භාවයක්. ඒ විදිහට එතන ඉන්න. හොඳයි හොඳයි. කළ බලමුකෝ නේද? හොඳයි. හරි. ප්‍රශ්න හතර තියෙන සමාන ප්‍රමාණය සමාන කම් තියනවාද? තියෙනවා. ඒකේ ගොඩක් ඒවා අහලා තියෙන්නේ අර සක්මන් භාවනාවේදී වැටෙන ස්වභාවයක් තියෙනවා ඒකට මොකද කරන්න කියලා. ටිකක් එහෙම එහෙනම්. ඔව්. ඔයා එකතු කළා ලක්ෂණ ටික අරන් කියන්න එහෙනම්. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා සිදු කිරීමේදී දිගින් දිගටම පියවර ගැන සිත යොමු කිරීමේදී හා අඩි කිහිපයක් ඉදිරියෙන් බිම බලාගෙන ගමන් කිරීමේදී නිදිමත ගතියක් දැනි දැස් පීරියයි. එවිට සක්මන් කිරීම අපහසු වේ. එමෙන්ම සමහර අවස්ථාවලදී දෙපා සම්බරතාවේ නැති පසකට ඇලවී යාමක් සිදුවේ. මෙම අවස්ථාවන් දෙක හේතුවෙන් සක්මන් භාවනාවේදී පීවරයන්ට සිත යොමු කිරීමේ අපහසුතාවයක් පවතී. කරුණාකර පහදා දෙන්න. ඔව් ඒක තමයි මම කියන්නේ මීට කලිනුත් අපි කීප දෙනෙකුටම කිව්වා. සක්මන් භාවනාව හොඳට කෙරීගෙන යනකොට විතර ඇස්පිය පිය වෙන ස්වභාවයක්, ඉස්සරහට යන්න දැන් අමාරු ස්වභාවයක්, නතර වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ කියන්නේ සක්මණෙන් සක් මේ කෙරෙන්න ඕන දේ දැන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එකඟ භාවයක්, සමාධි භාවයක් දැන් ඔන්න හිතේ හැදිලා. ඒලාද සක්මන කියන එක රළු වැඩි. එහෙනම් එතෙන්දී එක්ක හිටගෙන හිතට බොහොම එකඟ වෙන්න ඉඩ දෙන්න. නැත්තම් හිමීට නැවතත් තමන් ඉඳගෙන කරන භාවනාව භාවනාව ඉඳගෙන කරන තැනට ඇවිල්ලා මේ හිතට එහෙම හොඳට තැම්පත් වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. හරි. චිත්තානපස්සන සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දිනේ මාගේ ගැටලුව ඔබ වහන්සේට ඉදිරිපත් කළ විට ඔබ වහන්සේගෙන් චිත්තානපස්සනාව වැඩිමිට උපදෙස් ලැබිනි. මාගේ ගැටලුවේ පරයන්කේදී ධාතු ගුණ දැනීම අඩුවීමත් ඉන්පසු සිතුවිලි ගලා ඒමත්ය. එහෙත් චිත්තානපස්සනාවට මට ගැටලු සහගත බවක් දැනේ. මේට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔව් කාගෙද කියලා කියන්න පුළුවන්ද? ඔව්. එන්න එනවා ඉස්සරහට. මේ මොකද්ද තියෙන ගැටලුව? ස්වාමීන් වහන්සේ මේ අර ධාතු ගුණ දැනෙන්නේ නැතුව වගේ ඉන්නකොට එහෙම සිතුවිලි ආවේ. එහෙම ඊට පස්සේ චිත්තානුපස්සනාවට එහෙම සිතුවිලි ගැන බලන්න යනකොට මේ ඊයේ ඒ ධාතු ගුණ ආයේ තිබුණටත් වැඩිය හරියට මතු වුණා. එහෙනම් තමන්නේ. එතකොට ආයේ එතනට දාන්න. එතෙන්ද ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ හිත දිහා බලන්න යනව වෙනුවට අරක බලන්න. ඒකේ වරදක් නැහැ. මොකද මේක හොඳට බල බලා ඉඳීම හරහා හොඳට Tamanගේ ප්‍රඥාපත දියුණු වෙනවා. දියුණුලා ඊට පස්සේ ආයේ අර දැන් මේ කීප දෙනෙක් මේ විස්තර කරාම අනුව තේරෙන්නේ නැතිනේ. යන රටාව. කියන්නේ මේකේ ත්‍රිලක්ෂණේ වැටහීම හරහායි මේ සංස්කාරයන්ගෙන් හිත ක්‍රමානුකූලව නිකම් බැහැරවීමක් නැත්නම් විරංජන වීමක් වෙන්නේ. අපි එතෙන් පයින්න ඉක්මංගල වැඩකුත් නැහැ. ඒ නිසා අර දිග නැවතත් මතුවෙනවා නම් ඒ දිහා බල බල ඉන්න වරදක් නැහැ. ඔව්. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් ඊයේ මේ අපිට සමනේ වුණා කියලා. යම් අවස්ථාවක සමනේ වුණා නම් ඊට පස්සේ නිස්කලංකව ඉන්න. ඊට පස්සේ ආයේ කියන්නේ ඊට හිත දිහා බැලීමක් වෙනවා ඉතින් අනිවාර්යයෙන්ම. අවධානය තියෙනවානේ. අපි මේ කියන්නේ දැනුවත් භාවයක් තියෙනවානේ. ඒ දැනුවත් භාවය තුල නතර වෙලා ඉන්නවා. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට පරිසරයේ මොන හරි දැන් අපේ කියන්නේ ශබ්ද ගණන් නොගත්තට ඇහෙනවනේ දැන් එහෙම සිතුවිලි බලද්දි ඒක ඇහිච්ච ගමන්ම ඒක ශබ්දයක් කියලා මේ අවශ්‍ය නැහැ මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ ඒකට යන්න අරින්න. යන්න අරින්න. හිත බලන්න ඔය හරියට එනකොට හිත කැමති නිශ්චලව ඉන්න. හිත කැමති තනියෙන් ඉන්න. එයා දැන් මේ එළියෙන් එන දේවල් වලට ඔළුව දාන්න යන්නේ නැහැ. එයා දන්නවා මේ තේරුමක් නැහැ දැන් මේ එළියට ගිහිල්ලා. ඊට වඩා මේ ඇතුලේ සහනයක් තියෙනවා. ඒ සහනය භුක්ති විඳින්න දෙන්නයි තියෙන්නේ. ඒ සහනය එයාට තියෙන ඒ විවේකය, ඒ පිළීමකින් තොරව ඉන්න පුළුවන් ගතිය එයාට භුක්ති විඳින්න දෙන්නයි තියෙන්නේ. එහෙමයි. ඔව්. ඒ කියන්නේ ධාතු ගුණේ දැනෙන වෙලාවට ඒක බලනවා නැත්තම් නැත්තම් මේ කියන්නේ ඔව් නැත්තම් සිතුවිලි මේ සිතුවිලි එනවනම් ඒ දිහා මේවා කළා ඒ ටිකක් තල්ලු කළා දාන්න තල්ලු කළා කියන්නේ යන්න ඉඩ හරින්න ඊට පස්සේ හිත විවේක වෙනවා නම් ඒ විවේක ස්වභාවයේ ඉන්න හරි හරි කර ස්වාමීන් වහන්සේ කිසිවක් නොසිතා සිත දෙස බලා සිටීම පිළිබඳව වැඩිදුර පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔව් මම හිතන්නේ අද සෑහෙන කතා කළා ඔය සම්බන්ධයෙන්. කියන්නේ එක එක අයට යන රටාවන් තියෙනවා. ඉතින් අපිට ඔක්කොම එකම විදිහට නෙමෙයි යන්නේ. එක්කෙනෙක් ඉතින් ඔන්න ආනාපාන සතිය හරහා ගිහිල්ලා ඔන්න සමහරලාට ආනාපාන සතියෙන්මත් උදෙන්ට යනවා. තව කෙනෙක් ආනාපාන සතිය ගිහිල්ලා ඊළඟට ධාතු මනසිකාරය වඩලා ඔය தත්ත්වයට යනවා. තව කෙනෙක් ඉතින් කෙලින්ම චිත්තානුපසනාව පැත්තට යන්න පුළුවන්. කෙසේ නමුත් ඉතින් බුදුරජාන් වහන්සේ ඉතින් එක එක කර්මස්ථානෙන් දීලා තිනවා. ඉතින් අපේ වාසනාවට. ඉතින් බුදුහාමුදුරන්ට පින් සිද්ධ වෙන්න. ඉතින් උන්වහන්සේව මතක් කළා. උන්වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ ගැන විශ්වාසයෙන් භවනා කරගෙන යන්නයි තියෙන්නේ. ඒකෙම දෙවෙනි කොටසක් තියෙනවා මා කිසිවක් නොසිතා සිතා නොසිතා සිට සිත දෙස බලා සිටීමේ හිත වෙනස් වූ බවක් දැනේ අනතුරුව කල යුත්තේ කුමක්දයි නොදැනෙමි. හිත වෙනස් වූ බවක් දැනේ. එහෙම. ඔව්. කාල් භාවනා කරන කෙනෙක්ද? කාගේද ප්‍රශ්නේ? ඔව්. කාගේද ප්‍රශ්නේ? ඔව්. පොඩ්ඩක් දෙන්න. එන්නකො පොඩ්ඩක් මෙතෙන් ඉස්සරහට එන්න. මේ මුග කාලයක් තිස්සේ භාවනා කරනවද? මුග කාලයක් තිස්සේ භාවනා කරනවද? නෑ මේ පළවෙනි පාර. පළවෙනි පාර. ඒ කියන්නේ දැන් හිත දිහා බලපු ගමන් හිත හිස්ද? මොකුත් නැද්ද හිතේ? හිත හිස් වෙලා වගේ දැනෙනවා. දැනෙනවා. මොකක්වත් නැහැ හිතේ. ඔව් ඒ වෙලාවට එතනදී මොකද මං කරන්නේ ඊට පස්සේ කියලා මට හිතා ගන්න බෑ. එතකොට සක්මන් භාවනාවක් කළාද? ඔව්. එතනදී මොකද වෙන්නේ? සක්මන් භාවනාව කරා දැන් හොඳට රළු ස්වභාවය එහෙම දැනෙනවා. එතනදිත් මට දැනෙනවා මේ නිකන් හිස් වෙලා යන ගතියක් වගේ දැනෙනවා. සක්මන් භාවනාවේදී අපි තුමු තද ගති බුරුල් ගති ඔය තියෙන අර අපි කතා කරපු ඒවා දේවල් තේරෙනවද හොඳට? ඒවා බල බලා ගියාද? පැයක්ම යන්න පුළුවන්ද? නෑ. යන්න බෑ. මොකද වෙන්නේ? සක්මන් භාවනාව ඉවරුණන් පස්සේ තමයි මට ඒ විදිහට දැනෙන්නේ. සක්මන් භාවනාව ඉවර කරලා මම නිකන් හිත දිහා බලාගෙන හිටියා. නෑ මං අහන්නේ සක්මන කෙරෙන වෙලාවෙදිම නද දැනුනේ. තද ගතිය, රළු ගතිය ඒව කොහොම දැනෙනවා? එහෙම බල බලා ඒවා බල බලා කොච්චර වෙලා කරන්න පුළුවන්ද? ඒ ඒවා හොඳට බල බලා පැයක් තිස්සේ හොඳට යන්න පුළුවන් හැකියාව තියනවද? යන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ මට නිකන් හැමදේම සාමාන්‍යයි වගේ හැඟීමක් දැනෙනවා. හරි. ස්පර්ශය ස්පර්ශය දැන් සාමාන්‍යයි වගේ හැඟීමක් දැනෙනවා. හරි. ඊට පස්සේ මම නැවතිලා ඇස් අරගෙන බලාගෙන හිටියා හිත දිහා. එතකොට හිත හිස් වෙලා වගේ. හරි. කිසිම දෙයක් මට දැනෙන්නේ නැහැ. හරි. එකපාරට නිකන් අකුණු ගහනවා වගේ ඇස් වලින් දැනෙනවා. මම එතනින් එහාට මොකද්ද කරන්න ඕන කියලා මට තේරෙන්නේ. හරි. ඊට පස්සේ ඉඳගත්තාම මොකද වෙන්නේ? ඉඳගත්තාම ඉඳගත්තාම ඉඳගෙන භාවනා කරද්දී ඉඳගෙන කල්පනා කරන්න ගත්තම තමයි මට එහෙම. කල්පනා කරන්න ගත්තද? يعني හිත දිහා බලාගෙන ඉන්න ගත්තම් පස්සේ. ඔව්. නෑ මේ හිත සැහැල්ලු يعني සක්මන් භාවනාවෙන් හිත ගොඩක් සැහැල්ලු වුණාන් පස්සේ මම එතනම වාඩි වෙලා හිත දිහා බලාගෙන ඉන්න ගත්තා. හිත දිහාම බලන් ඉන්නේ. ඔව්. එතකොට වෙන මොකක්ද කියන්නේ කය කය මුකුත් දැනෙන්නෙම නැද්ද? කය කිසි දෙයක් අහුවෙන්නේ නැද්ද? දෙයක් දැනෙන්නේ නැහැ. ආ. ඉතිහා බලද්දි මොනවද එන්නේ? ඒත් මුකුත් එන්නේ නැහැ. නෑ සිත නෑ කිසිම දෙයක් එන්නේ නැහැ සිතුවිලි. එතනින් එහාට මම මොකද්ද කරන්න ඕන කියලා මට තේරෙන්නේ නැහැ. එතකොට තමයි අකුණු ගහනවා වගේ නිකන් ඇහැට දැනෙන්නේ. හරි. වෙනදාට සාමාන්‍යයෙන් එදිනදා කටයුතු වලදී මොකද්ද සාමාන්‍යයෙන් හිතේ තත්ත්වය? හිත සාමාන්‍යයෙන් සැහැල්ලුවෙන් ඉන්නවද? හිතේ කෙලවරක් නැතුව අතෝරක් නැතුව සිතුවිලි එනවද? සිතුවිලි ඇති වෙනවා. මම අර කවුන්සලින් සම්බන්ධයෙන් ඉගෙනගෙන තියෙනවා. එතකොට අර හිත දිහා බලන්න පුරුදු වෙලා තියෙනවා ටිකක්. ඔව්. කොච්චරද කාලයක් තිස්සේ ඒක කෙරුණාද? අවුරුද්දක් විතර කෙරුණා. ඒ කියන්නේ එතකොට හිත දිහා හොඳ අවධානයෙන් ඉන්නවා. හිතට එන සිතුවිලි වලට අහු නොවි අතහැරලා දානවා. එහෙම දැක් කරා වගේ දෙයක්ද උනේ? නෑ, එතනදී අපි කරේ සිතට එන සිතුවිලි මොනවාද කියලා හිතන එක. ඔව්. ඒ කියන්නේ අපිට මු ද්වේෂයක් ආවනම් ද්වේෂය කියලා කියනවා. ඔව්. රාගයක් ආවනම් රාගය කියලා කියනවා. හරි. වරදන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ වැඩි වෙලාවක් ඕකේ මේ මුලා වෙලා ඉන්නේ නැතුව අයින් වෙන සගතියක් තියෙනවා. හොඳයි. ඒක දැන් අවුරුද්දක් කරා. කරා. ඔව්. ඒ පැත්තෙම තමයි දැන් යන්න තියෙන්නේ. වරදන්නේ. ස්වාමීනි මට අර හිත හිස්සුනාම එතනින් එහාට මොකද්ද කරන්න කියලා. එතනින් එහාට කළ යුතු දෙයක් නැහැ. ඒ කියන්නේ එහෙම අපි හුඟක් වෙලා උතන සමාධියකින් වගේ ඉන්න ගියොත් හිත හිස්සලා එහෙම තියෙනවා. ඒ කියන්නේ එතකොට නිකන් අර භාවනාවට අමුද්‍රව්‍ය නැතිවීමක් වගේ වෙන්නේ. <clears throat> හැබැයි ඒ සමාධිය හුඟක් එහෙනම් මේ ඉන්න අවශ්‍ය නැහැ. දැන් අපිටම මොකක් හරි ක්‍රමයක් කරහා අපිට ආනාපාන සතිය හරහා හොඳට ගැඹුරකට ගියා ගැඹුරට ගිහිලා අන්න හිස් බවට අත දැම්මා ඒකේ ඔන්න පැය ගණන් ඉන්නවා එතකොට හිත ඒක හරහා ඔන්න ඒ සමාධිය හරහා විපස්සනා සමාධියක් කියන්නේ ඒ හරහා හිත අතරාන්දමකින් අර සිතුවිලි එන එක වළක්වනවා එතකොට හැබැයි විපස්සනා පැත්තෙන් යන්නේ නැහැ ඒ තරම් ඉස්සරහට. මොකද යට තියෙනවානේ ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන් තියෙනවානේ. ඒව යම් වෙලාවක මතුවෙලා ඔන්න ආයි කෙලස් එනවා. ඒ හින්දා එච්චර එහෙම යන්න එපා. නැත්නම් නිකන් බොහොම සැහැල්ලුවෙන් දැන් එන හිතට එන දේවල් වලට එන්න දෙන්න දැන්. දැන් යන්න තියෙන්නේ තනිකරම මේ බොහොම සැහැල්ලුවෙන් හිත මේ වීරයෙන් වැඩපවත්වනව වෙනුවට කෙලස් වීරයෙන් වැඩපවත්වන්න පුළුවන්නේ. එන්න නොදී පහර දීලා වීරයෙන් තල්ලු කරලා දානවා. එහෙම නෙමෙයි. දැන් ඒවට එන්න දෙනවා. එන්න දීලා දැන් මොකද Tamanට යම් ශක්තියක් තියෙනවනේ Taman දන්නවා මේ රාගේ රාගේ කියලා දන්නවා. දේශ දේශේ කියලා දන්නවා. මෝහේ මෝහේ කියලා දන්නවා. ඒ කියන්නේ Tamanගේ හිතේ ප්‍රඥාවක් වැඩිලා තියෙනවා දැන්. සතියක් දියුණු වෙලා තියෙනවා. ඒ නිසා දැන් හිතට සිතුවිලි එන්න දෙනවා. ඒ දිහා බලන් දැනුවත් වෙනවා. එක්කෝ අර දැන් අපි අද කතා කළා වගේ මේවා මේවා තියෙන මේ සාරයක් නැති ස්වභාවය තේරුම් ගත්තා නම් ඒවා යනවා. එහෙම නැත්නම් මේවා අපි මුකුත් නොකලත් අපි මේකට අනුග්‍රහ කළේ නැත්නම් ඒගොල්ලොම දුර වෙලා යනවා. අනිත්‍යයි. ඒ බව තේරෙනවා. ඊට පස්සේ අපි මේවා ඇතුලේ තියෙන පොඩ්ඩක් මොනවාද කියලා චුට්ටක් අහු නොවි හාරලා බලන්න පුළුවන්. එතකොට ඔන්න තණ්හාවක් තියෙන, දික්තියක් තියෙන, මාන්නයක් තියෙන මොනවා හරි දේවල් කෙලෙස් ස්වභාවයෙන් අහු වෙනවා. ඒවා තේරුණා නම් අන්න ඒකෙත් අහු වෙන්නේ නැහැ අපි දැන්. ඉතින් මොකටද මේ අහු වෙන්නේ මේ කෙලෙස් ගොඩක්නේ. නිමත් අතහැරෙනවා. ඒලා ආයෙත් අර හිස් ස්වභාවයට යන්නේ. ඒ හිස් ස්වභාවයට යද්දී නිකන් يعني ස්වාභාවිකවම Tamanට හිත නිස්කලංකව තියෙනවා නම් එහෙම ඉන්න දෙන්න. ආයේ මේක මුකුත් කළ යුතු නැහැ. පොඩ්ඩක් සක්මන් කරද්දිත් ඇවිදිනකොට බලන්න දැන් අර ස්පර්ශයන්ට හිත දාන්න නැතුව පොඩ්ඩක් මේ වටපිට බලලා ඇවිදින්න වටපිට නිකන් බල බලා ඇවිදින්න. එතකොට බලන්න හිත අරමුණු වල නිකන් බහින ගතියක් තියෙනවද? එහෙම නැත්නම් හිත ඔහේ පාඩුවේ Taman තුලම, කය තුලම වගේ ඉන්න ගතියද තියෙන්නේ? ස්වාමීනි මම එහෙමත් බැලුවා. වටපිට බල බල. එතකොට මේ හිත අරමුණු කරේ යන්නේ නැහැ. යන්නේ. ඒ කියන්නේ හොඳයි. ගස් කොළන් දිහා බලාගෙන මේ සක්මන් කරත් මට අරමුණු වලට යන්නේ නැහැ සිත ඒ වෙලාවට. හැබැයි මම ඒව නැවැත්තලා ඉන්නකොට මට සිත අරමුණු වලට යනවා. ඔව්. එහෙම ඒ කියන්නේ අර අර ගතිය දැන් ටිකක් හිතට හුරු කරලා දෙන්න. මේ අරමුණු වලින් තොරව හිත නිස්කලංකව يعني හිස් ගතිය තුල කෙලස් නැහැ කියලා තේරෙනව නේද? ඔව්. ඒ ඒ ස්වභාවය පුරුදු කරන්න. කිසි වරදක් නැහැ. يعني අනිමිත්ත ශුන්්‍යත පැත්තෙන් යන්නේ. කිසිම වරදක් නැහැ. විපස්සනාවේ හොඳ පැත්තකින් යන්නේ. ඒක වර්ධනය කරන්නයි තියෙන්නේ. ඒකේ තුල දැන් පොඩ්ඩක් පුහුණු වෙන්න දෙන්නයි තියෙන්නේ. හිතට වද දෙන්න අවශ්‍ය නැහැ. අරමුණු දාන්න අවශ්‍ය නැහැ බලෙන්. හැබැයි සිතුවිලි මොනවාමනාරි හේතුන් නිසා සිතුවිලි එනවා. කෙලස් එනවා. ඒ කෙලස් වලට අහු නොවි ආයි හිත බේර ගන්නවා. හිත නිදහස් කර ගන්නවා. හිත නිදහස් කර කර යන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. තේරුවන් සන්නයි. අවසාන කෙටි ප්‍රශ්නේ. හොඳයි. හතත් වගේ නේද? ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී මා ඉහළ පහළ දමන හුස්ම කෙරෙහි අවධානය රඳවාගෙන සිටියෙමි. ඉහළ පහළ යන හුස්ම කෙරෙහි සිත නැංවුවද ශරීරයේ කිසිදු ස්ථානයක සිත පිහිටීමක් සිදු නොවේ. මා සතිය තුළ පිහිටා නොසිටීද? කරුණාකර පහදා දෙන්න. මට තේරුන්නේ නැහැ ප්‍රශ්නේ. අය කියන්න බලන්න ආනාපාන සති වැඩිීමේදී මා ඉහළ පහළ දමන හුස්ම කෙරෙහි අවධානය රඳවාගෙන සිටීමි. ඉහළ පහළ යන හුස්ම කෙරෙහි සිත නැංවුවද ශරීරයේ කිසිදු ස්ථානයක සිත පිහිටීමක් සිදු නොවේ. මා සතිය තුළ පිහිටා නොසිටීද කරුණාකර පහදා දෙන්න. කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? කාගෙද ප්‍රශ්නේ? අමතකද? හරි පොඩ්ඩක් ආයෙ උත්සාහ කරලා බලන්නකෝ එහෙනම් මේ ආනාපාන සතිය යෙදෙද්දී අපි ඒ කියන්නේ අවධානය තියාගන්නවා නාසිකාග්‍රේ ප්‍රදේශයේ හුස්ම ගන්නකොට අවශ්‍ය නම් හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරන්න. තමන්ට යම් ක්‍රමයකට තේරෙනවානේ මේ දැන් නම් හුස්ම ගන්නවා. ඉතින් හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරන්න. පිට කරද්දී ඔන්න තමන්ට තේරෙනවා මොනවා මොනවා හරි ක්‍රම හරහා හුස්ම පිට කරනවා. පිට කරනවා කියලා මෙනෙහි කරන්න. ඔය දේ හරියන්නේම නැත්තම් මේ හුස්ම ගැනීමේදී උදරය පිම්බෙනවා. පිම්බීම තේරුම් ගන්න. පිම්බීම Tamanට තේරෙනවා ඔන්න උදරය නිකන් ඉස්සරහන් නෙරාගෙන එනවා. ඉතින් පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න. හැකිලෙනකොට හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න. අපි එතෙන් යන්න පුළුවන්. කළා බලලා එහෙමනම් හෙට කියන්න. එහෙනම් අපි අදට නතර කරමු. අමාරුද? ඈ හොඳයි. හොඳයි. එහෙනම් හොඳයි අද අපි පැය දෙකකට වගේ ආසන්න කාලයක් අපි ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. අද දවස පුරා එතකොට උතුම් වූ සීලයක් සමාදන් වෙලා සීලය හැකි පමණින් ආරක්ෂා කළා. ඒ වගේම සක්මන් භාවනාවේ නිරත වුණා, පරයන්ක භාවනාවේ නිරත වුණා, ධර්මදේශනාවකටත් සවන් දුන්නා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සීල ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සීල පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. සීල පින් කැමති අසරණ සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.